සියලු දෙනාටම තෙරුවන් සරණයි. අපි අදත් ධර්ම සාකච්ඡාවක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි පුරුදු පරිදි ලිඛිත ප්‍රශ්න වලින් සතිವಾರයේ ආරම්භ කරමු. අපි ඡන්නේ ඉල්ලා සිටමු ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් සතිವಾರයේ ආරම්භ කරලා දෙන විදියට. ගරු ස්වාමින් වහන්සේ පහත අවස්ථා දෙක අතර වෙනස පැහැදිලි කර දෙන්න. පළවෙනි එක එනකොට සතිය වැඩිවීමෙන් යහපත් වූ ප්‍රතිඵලයක් ඇති වෙනවා. දහම් දැනුම තියෙනවා. එබැවින් එම ප්‍රතිඵලය කායාන් කායානු වේදනානු චිත්තානු ධම්මානු පස්සනාවන් සමග ගලප ගලපා බලනවා. එවිට පෑදෙන පැනෙන නොපැනෙන තැන් පෙනෙනවා. දෙවෙනි එක තමයි තව කෙනෙකුට සතිය වැඩිවීමෙන් එම ප්‍රතිඵලයට ප්‍රතිඵලයම අත් වෙනවා. නමුත් එතරම් දහම් දැනුමක් නැහැ. ප්‍රතිපලයේ සතර සතිපට්ඨානය සමග ගලපා බැලෙමකුත් නැහැ. මේ දෙදෙනාගේ ආර්ය මාර්ගයේ ඉදිරියට වැඩිීමේ වෙනසක් ඇතිද? එසේනම් කුමක්ද? තිරුවන් සරණයි. ప్రత్యක්ෂයේ ඉස්සර වෙච්ච තරමට ඒ ප්‍රතිපලයේ බොහොම දුරදි කියනවා. අනිතික අනුමාන ඥාන, චින්තාමය ඥාන, ඊගොන් පොඩි සතුටක් ඇති වෙනවා. නමුත් ప్రత్యක්ෂේ තරන්නේ නැහැ. ඒ නිසා මේ දෙකෙන් සාමාන්‍යයෙන් මේ prolific එහෙම නැත්නම් lucrative කියන වචනේ පාවිච්චි කරන එක එච්චරම හොඳ එකක් නෙවෙයි. lucrative හිත හිත බලන එක. ඒක හරි Tamange වගේ හිත නමුත් ඒක yaadෙන්නේ නැහැ. ඒක පැත්තක දාලා භාවනා කරන එකට වඩා හොඳයි. ඉතින් ඒ නිසා විශ්වවිද්‍යාලයටම ගියොත් ඒ වගේ lucrative පැත්තට යන philosophy පැත්තට යන හරියට තියෙන departments. භාවනා කරන departments නැහැ. ඉතින් ඒක අර මේ washable paint එකකින් paint කරා වගේ තෙමිලා ඉදිලා යනවා. භාවනා කරන එක එච්චරම ලුක්‍රටිව් නෑ. එච්චර ප්‍රොලිෆික් නෑ. ඉතින් ඒ නිසා මේ උංගදිනේ පෙළඹෙන්නේ නමුත් yaadෙන උත්තරේ එතන තියෙනවා. ඒකෙන් ගත්තොත් permanent paint එකක් වගේ ඒක තමයි අද අද ලෝකේ බුද්ධ ධර්ම ගොඩක් වෙලාවට අර psychological game එකක් විදිහට හිත හිතා කල්පනා කර කර බල බල ඉන්නවා. ඉතින් ඒක නිසා මේ මේක නිකන් වාදයට ඉන්නේ අභිධර්මයේ සහ බුද්ධ වචන දීලා තියෙන commentaries. ඒක හරි lucrative, ඒක හරි rational, ඒක හරි මේ reasonable. ඉතින් කියවනේ යන්න ගියාම ඉවරයක් නෑ. පුදුමාකාර knowledge එකක් තියෙනවා. භාවනා කරන්න වෙලාවක් නෑ. ඉතින් ඒකට යන හුඟ දෙනෙක් අද විශේෂයෙන්ම බටහිරින් යන කට්ටිය අභිධර්ම පාඩම් වල කමෙන්ටරිස් කියවනවා. ඒක ලිවෙලා ඒ ඒ තියෙන අර ඇකඩමික් මේ ආශාව ක්‍රියාත්මක කරනවා. භාවනාව මේක ඒකෙන් වලකිනවයි කියලා භාවනා කට්ටිය මේ ඇකඩමික් කාට දොස් කියනවා. ඇකඩමික් කට්ටිය කියනවා නෑ අපිටත් යම් කිසි විදියක thrills and frills තියෙනවා මේක කියනකොට. දෙකම බොරු නෑ. ඒකෙදි ආරක්ෂාකාරී වචනයක් කියනවා පන්දිස්වාමීනාංශ බුරුමේ අපවත්වෙච්ච. කියනවා ඒ ඇකඩමික් නැත්නම් ඒ ලුක්‍රටිව් කල්පනාව හැම වෙලාවෙම බාධාකාරී නෑ. ඒක ස්ට්‍රැටජිකලි පාවිච්චි කරන්න දන්නවා. භවනා කරපු එක මේ ඇනලිසිස් කර දැම්මොත් එයා දක්ෂයි. ප්‍රත්‍යක්ෂ කරපු දේ චින්තාමය දාන එක දක්ෂයි. චින්තාමේ ඉස්සර වෙලා ප්‍රත්‍යක්ෂයට ගියොත් තමයි අමාරු වෙන්නේ. ඒ නිසා horse before the cart, cart before the horse කියලා කියනවා. cart before the horse තමයි theory කියලා කියන්නේ. ගරු ස්වාමීන් වහන්සේ කමඨහන් සුද්ධ කර ගැනීම සඳහා සතිය අධ්‍යක්ීම ඉදිරිපත් කරමි. හමුවන හමුවන අරමුණට සිහිය පිහිටුවමින් සක්මන් කළෙමි. එකවරම දැනුනේ සතියට බොහෝ අරමුණු එකවරම හමුවන බවකි. එවිට දැන ගැනීම අසීමිත බව ඒකට ගෙන ගෙන ඒ තුල සතිය පිටවා සක්මන් කළෙමි. එවිට තේරුණේ අසීමිත දැන ගැනීම අතර ඇතිවන සිතුවිලි වලට සිත රණ්ඩු කරන බවයි. ඒ රණ්ඩුවද නවත් නවතිනවා නම් හොඳයයි සිතේ. තේරුවන් සර්. මේකට දැන් choiceless awareness කියනවා. පේන දේ වර්ගීකරණය කරන්න එපා. හොඳ නරක හරි වැරදි ස්වභාවික මේ සාධාරණ සාධාරණ මොකුත් නැතුව එන්න හරිනවා. එතකොට තේනවා අපිට මේ වර්ගීකරණය නොකර ප්‍රීමෙඩිටේටඩ් අදහස් නැතුව බලාන ඉන්නත් බෑ. එනේන එක අපි කරන්නේ choice choosing choosing capacity එකක් තියෙනවා. එතන තමයි අපේ පෞරුෂත්වය, අපේ රුචිකත්වය, අපේ මති මතාන්තර බලපාන්නේ. ඉතින් ඒක නිසා ඒක දිහා බලන්න ඉන්න පුළුවන් නම් choiceless awareness එකකින් එතකොට අර දරතන අර පරිලාහන අරි දැවිලි දැවිලි ඉන්නේ. නමුත් ඒක කරගන්න බැරි තරම් අපි ඇබ්බැහි එක ඉන්නේ. දකින්න දේ දකින්නවත් එක්කම මෙෂර්මන්ට් කරනවා. එහෙම නැත්නම් ජජ්මන්ටල් වෙනවා. ඒක නෑ පොඩි ළමයින්ගේ. පොඩි ළමයින්ට ඒක ගන්න ඒ කටිකට යාඩ් ස්ටික් එක අහුවෙලා නෑ තාම. අපිට වගේ මිනුම් දණ්ඩක් නැහැ. අපි හැම වෙලාවෙම දකින දකින දේ මිනුම් දණ්ඩෙන් බල්ල තමයි ගණිතය ඊට පස්සේ ඇත්තටම දකින්න දකින්න දේ දකින්නේ අපි දකින්නේ අපි දකින්න බලාපොරොත්තු වෙන දේ. ඉතින් ඒක නිසා අපි දැක්කයි කියලා කිව්වට දැකලා නෙමෙයි කතා කරන්නේ. දකින්න නම් ඒක නැවත දකින්න ඕන. ආයෙත් දකින්න ඕන. දකින්න දකින්නකොට හිතා ගන්න ඕනේ ඉස්සල්ලාම මූණ මූණත වටිනාකම කියලා කියන්නේ face value. ඒ face value එක නැවත නැවත බලන්න බලන්න බලන්න වෙනස් වෙනවා. අපි ගොඩක් වෙලාවට ෆේස් වැලියු එකට ඩිසිෂන් එකක් අරගෙන කොමිට් වෙනවා. ඊට පස්සේ ඉන් too late. මොකද අනිත් ගානේ ඒ බලපෑකේ යථාර්ථය මත වෙනකොට අපි ගත්ත තීන්දුව වැරදි. ලව්ව ෆෑස් වල වෙන්නේ ඒකයි. දකින්නකොටම පහදිනවා. ඉතින් ආසාවක් ගැති වෙනවා. ඉතින් ඉක්මනට බඳිනවා. බඳලා පස්සේ බලනකොට යකා. ඊට පස්සේ too late. නීතියත් කරලා තියෙන්නේ එහෙම බෑ. බඳලා පස්සේ ඉතල බඳපල්ලා ඉල ඉක්මනට බඳිනවා. බඳුවට පස්සේ ආයෙ ගලවන්න බෑ. මං කියන්නේ බඳින්න නැතුව මේ ලිවින් ටුගෙදර් කරන්න කියලා. ඒක නෙමෙයි මම කියන්නේ. මෙතෙන්දි පොඩ්ඩක් ප්‍රවේශමෙන් අනේක තමයි මේ පරණ ක්‍රමී. කේන්දර බලලා නැකත් බලලා ගෙවල් වල බලලා ගියාම කියන්නේ කෙල්ලේ ගෙදර බලන ගියාම මේ ගෙදර තියෙන අලු අලු පාටද කියලා බලන්න ආවයි කියලා කියනවා. කුස්සිය ගියාම අහන්නේ මොනවද මේ බලන්නේ? නෑ මේ මේ අලුත් අලු පාටද කියලා බලන්න. යන ගමන් වී ඇටුවත් නිකන් මෙහෙම තට්ටුවක් දාගෙන යනවා. ඒක පිළිලද නැද්ද කියලා බලන්න. මේ මේ දැක්කලා. ඒ දෙක කරනකොට අපිට අර බලන්න තියෙන මේ කියන්නේ මේ feasibility study එකට වෙලා වැඩිනේ. නිරීක්ෂණ වැඩි කරනවා, නිගමන අඩු කරනවා. ඉතින් ඒක කැමැති නෑ දෙමාපියෝ එකට කැමැති නැට ඒ බඳින දෙන්න කැමැති නෑ. මමලා තාත්තා ඇඟිලි ගහිමුට කැමති. ඒක හොඳම දේ බඳගනිලා. බලනකොට මඟුල් දික් සසන මඟුල් රජිත කරනට වැඩිය දික්ක සරේ රජිස්ටර් වෙනවා. අද වෙලා තියෙන්නේ ඒකයි. ඒ නිසා මේ අර ඒ මොනත වටනාකම එහෙම නැත්තම් ෆේස් වැලියු එකට යට කරන එක තමයි ඇඩ්වර්ටයිස්මන්ට් වලින් කරන්නේ ඉතරයි. සැකපු ගමන් ඒක ගන්න හදිස්සි වෙලා ගිහිල්ලා අරයට ඉස්සලා ගිහිල්ලා ගන්න මට්ටමට හදනවා. ඊට පස්සේ යටින් බිලේ තියලා තියෙනවා විකුණු බඩු නැවත බාර ගන්න නොලැබේ. පුංචි අකුරෙන් ගන්න තියෙනවා. ආ ගෙනිච්චට පස්සේ බිල බලනකොට කියන මේ ගෙනිච්ච නම් ආය ගන්න නැහැ. ගරු ස්වාමීන් වහන්සේ අවස්ථාව සිටින් මෙඩිටේෂන් සිත හොඳින් ඒකාග්‍ර ඒකාග්‍ර සෙටල් වී ඇත විතක්ක ਵਿਚාර නැත උඩුකය ලක්ෂ්‍ය 1.2 ලක්ෂයක් වටා දෝලණය වෙමින් පවතින බව දැනේ. ආනාපාන සයිකල් එක හොඳින් පෙනේ. ප්‍රාශ්වාසය almost to the end දෙකිය හැක. නමුත් at the very end හුස්ම naturalද uh, manipulated කියා sure නැත. natural යයි සිටිය හැකි අවසාන අවසානයේ වරක් දෙවරක් දැකීම එහිදී පැන පැන කියා වෙන කෙනෙක් දාන්න වෙලා මේකට අද අවසාන දවසුලත් මට කියන්න තියෙන ඉතින්. ඉති පැන ගියා වැනි හැඟීමක් මේ අහගෙන ඉන්න කට්ටිය අසරණ නේනවා කියවන එක තේරෙන්නේ නැහැ. අපිට තේරෙන්නේ නැහැ. සමාවෙන්නේ. මම තව වරක් කියවන්න. ඉතින් මේක තියෙන විදිහට තමයි මම කියවන්නේ සෝන. නෑ නෑ තියෙන විදිහට කියනවා අපි එහෙම ප්‍රශ්න කරන්නේ. ඒකම තියෙනවා. ප්‍රාශ්වාසයේ ප්‍රාශ්වාසයේ ඉවරන තැන දැකිය හැක. නමුත් ඒ ඒකේ අන්තිම අවස්ථාව හුස්ම ස්වභාවිකද එහෙම නැත්නම් ක්‍රියාත්මක ක්‍රියාද කියා සෝරි මට නෑ සෝරි කියන්නයි තියෙන්නේ ස්වභාවිකයි සිටිය හැකි අවසාන අවසානයේ වරක් දෙවරක් දැකීම එෙහිදී පැන ගියා වැනි හැඟීමක් දැනිනි මේ අවස්ථාව ග්‍රහණය කර ගැනීම සඳහා ඔබ වහන්සේගේ කාර්මික උපදේශ පතමි. තිරුවන් සරණයි. ලියපෙකන කියවමු කොහොමද? ඒ වෙනත්නම් මේ කියවන එක නම් සම්පූර්ණ හතුරුකමක් කරන්නේ. සම්පූර්ණ ඒක අදහස මරනවා. මම ඉඳහවතුනේ සිටින් මෙඩිටේෂන් වලදී හිත හොඳට සෙටල් වෙලා තියෙනවා. විතක් ਵਿਚාර නැති තරම් උඩුකය ටිකක් පොයින්ට් එකක් වටේ දෝලණය වෙනවා වගේ දැනෙනවා. ආනාපාන සතියත් හොඳින් පේනවා. ප්‍රශ්වාසය අන්තිම වෙනකම්ම වගේ දකින්න පුළුවන්. ඒ වුණාට අන්තිම වෙලාවේදී ඒ හුස්ම ප්‍රශ්වාසය natural එකද එහෙම නැත්නම් මම ඒක manipulate කරනවද කියලා මට sure නැහැ. එක සැරයක් දෙපාරක් විතර ඇත්ත එක කියන්නේ නැචරල් එක කියලා හිතන එක දැක්කා ඒ වෙලාවේ නිකන් නිකන් පණ ගියා වගේ දැනුණා ඒ වුණාට තාමත් ඒක හරියටම ග්‍රහණය කරගන්න බැරි නිසා ඒකට මොන හරි උපදේශයක් බලාපොරොත්තු වෙනවා දැන් දෙතුන් සැරේ බලපේක හතර පස්සේ දැක් කරන්න බැරි අප අපහැරිකමක් හෝ අපහසුතාවයක් තියනවාද නැත්නම් ඇයි දිගට කරන්න බැරි මේ දෙ තුන් සැරයක් බලපෙක තුන් හතර සැරයක් හතර පහ සැරයක් පහ හය සැරේ කරන්න බැරියයි ඒක ඒක දිගටම බලාගෙනකොට එතනට ගිහිල්ලා නතර වෙනවා හරි අපිට ඒ නතර වෙන සංසිද්ධිය අපිට බලන්න ඕන පණ යන තැන බලන්න ඕන පණ යන වෙලාවට අපිට බය හිතෙන එක වෙනම දෙයක් ඉතින් කොයි වෙලාව හරි මැරෙනවනේ ඕකල මැරෙනවා තව තව බලන්න ඉන්න එකයි අතට එකක් <clears throat> ඒ විදාවේදී එන චකිතේ නැතිලා යනවා අත හුස්ම කියන එක කෙලවරක් නතෝ තියෙනවනේ ඒක ඒක නැවත නැවත බලන එක විතරයි බුදුහාමරගේ තියෙන ප්‍රත්‍යක්ෂ උනන්දි කියන්නේ අනුපස්සනාව. මේකම නැවත නැවත බලන්න. ඒක බලන්නේ නැති වෙන්න අපේ නගින ප්‍රශ්නය කොහෙන්ද එන්නේ කියලා බලන්න. ඒක නැවත බලන්න අපිට කිසි බාධාවක් නැහැ නේ. ඒතිෙදී අයි ප්‍රශ්නයක් නගන්නේ මෙතන. ඒ අන්තිම අවස්ථාව ඒක නැචරලි එනවද එහෙම නැත්නම් මට ඒක ඒක ඒකට උත්තරේ තියෙන්නේ නැවත නැවතමක බලන එක. නැවත නැවත බලන එක වෙනුවට ඇයි ප්‍රශ්නයක් අහන්නේ? Taman පුළුවන් ඕන තරම් මේක නැවත නැවත බලතැයි. ඒ වෙනුවට අපි හිතනවා වෙන කෙනකින් අහුවොත් උත්තරයක් හම්බෙයි කියලා. බුදුහාමරගෙන් හම්බෙයි කියලා. ඒ වෙනුවට Taman ළඟ ඔක්කොම ටූල්ස් ටික තියෙනවා. ওই රිසර්ච් එකමයි කරන්න ඕන. නැවත නැවත කරන්න ඕන. ඒ දේ කරන්න අපිට කිසිම බාධාවක් නැහැ. මුළු ලැබ් එකම තියෙනවා. මේක රිකරන් ප්‍රොසෙස් එකක් යනවා. අපිට තියෙන්නේ process එක නෙමෙයි බලන්නේ. process එකේ specific place එකක් බලන්නේ. ඒ ටික නැති වෙන එක ඇති වෙනවා. ඒ දෙකම හැම වෙලාවෙම mystics and reality අතරමැද තියෙනවා. ඕක දැක්කම අපි කතා කරන්න බයයි. මේක කරපු දෙයක්ද කෙන දෙයක්ද කියලාවත් අපි දන්නේ අපි බැලුවේ නැත්තම් හරියට අපි උගනන නෙමෙයි කෙරුවමයි. නැත්තම් කෙරුණමයි කියනවා. ඉතින් මේ දෙකම වැරදි. නැවත නැවත බලන්න බලන්න කතාව අඩු වෙනවා බැලීම් වැඩි වෙනවා. අපි කරන හැම කතාවකම අපි අහු වෙනවා. අපි කතා කරන්නේම නිරීක්ෂණය අඩු වෙන තරමට තමයි. හුඟක් නිරීක්ෂණය කරන්න කරන්න ගොළු වෙනවා. මොනම දෙයක්වත් අපිට දකින්නත් බෑ මොනම දෙයක්වත් වෙන හැටියට කියන්නත් බෑ. කිව්වයි කියලා කියන්නේ <clears throat> නොදැක්ක දෙයක් ස්ථාවර කරගන්න කරන ප්‍රයත්නක් විතරයි. ඒ නිසා කියනවා වැඩි වැඩියෙන් නිරීක්ෂණය කරන්න අඩුවෙන් නිගමනය කරන්න. නැවත නැවත නිරීක්ෂණය කරන්න හම්බ වෙන අවස්ථාව තමයි ක්ෂණ සම්පත්තිය කියන්නේ. ඉතින් <coughs> manussත්ත්ව ප්‍රතිලාභය කියන්නේ. ඉතින් අපිට තියෙන full time දාලා ඒකටම ඇස් දෙක කරවිල වෙනකන් ඒකම බලන්න ඉන්න ඕන. එතන බලන්න ඉන්න දෙන්නේ නැති එක තමයි මායя කරන්නේ. මායя කරන්නේ මේක ඉවර වේගෙන එනකොට ඊගාට එන එකයි දෙක ගැට ගන්නවා අර අර අගාධේ පෙන්වන්න දෙන්නේ නැතුව. ඒක තමයි තෘෂ්ණාව කරන්නේ. මේ සිදුවීම හමාර වෙනවත් එක්කම <coughs> අපේක්ෂාවක් මාර්ගයෙන් කුතුහලයක් මාර්ගයෙන් අර අගාධේ පෙන්වන්න නැතුව ඊගාවෙන එකට පටලවනවා. මේ දෙක තමයි තෘෂ්ණාව කියන බුදුරජාණන්සේ කියනවා සිබ්බණී කියලා. සිබ්බණී කියලා කියන්නේ ගැටලන්නියක්. ඒ වෙනුවට බුදුරජාණන්සේ කියනවා මායя කරන්නේ ගැට ගන්න එක. බොතන හොඳටම නතර කරලා නැවතිල්ලේ. බලාගෙන ඉනකොට ටික ටික ටික ටික මේක ගෙවිගෙන යන හැටි අරක පටන් ගන්න හැටි පේනවා. එතනදී තෝන්තු වෙනවා. වක්කාර වෙනවා. බය ඇති වෙනවා. අසරණ වෙනවා. අනාථ වෙනවා. ඉතින් තමයි ශ්‍රද්ධාව අවශ්‍ය කරන්නේ. මේ ශ්‍රද්ධාව කියන එක ප්‍රසාද සද්ධාව නෙවෙයි බැසගත්ත සද්ධාවක් ඕනේ කරන්නේ එතෙන්දි තමයි නෑ මේ මොනවා වුණත් මගේ සද්ධාව කැඩෙන්නේ නෑනේ සීලය කැඩෙන්නේ නෑනේ පුළුවන් නම් සතියත් කඩන්න නැතුව ඉන්න බෑ මේක තමයි ආර්ය පරිශ්‍රණය කියන්නේ අපි නොගිය පළාතකට හැම හැම සීති දෙකක් මැදම නිවන තියෙනවා අපි මේ හදිසි ගම නිසා පැනගෙන යන්නේ ඕනම තැනක අතරමැද මේ මැද බැලුවොත් නිවන තියෙනවා ඒක අපිට බයක්. ඒක අපි අසරණ ගතියක්. ඒක අනාථ ගතියක් අපිට පේන්නේ. ඒක තෝන්තු ගතියක් පේන්නේ. ඒක තිබුණු අපේ ඇදහිම් ප්‍රමාණය දෙදරන තැනක් තියෙනවා. මොත් බුදුරජාණන්සේ දැක ඒක නැවත නැවත බලන්න පුළුවන්කමක් තියෙනවා පෞරුෂත්වයේ තියෙන කෙනාට. අපිට පෞරුෂත්වයක් නැහැ. අපි ඒක ඇල බලන්නේ නැතු ඊගාවට එන එක බලන. ඒකත් ඉවර වෙන ඉතල ඊගායක බලන. ඉතින් බල බල බල බල යනවා මිසක් එකම සිද්ධියකවත් මුලැමැදාග හරියට දකින්නේ නැහැ. ඉතින් කොතන කරි පටන් ගත්තට පස්සේ මේක අභියෝගයට ගත්තට පස්සේ ඒ දැකීමත් එක දවසේ එක සැරේ වෙන්නේ ටික ටික ටික ටික ගෙවි යන දිහාට පුරුද්දක් ඇති කරනවා. ඒක කියනවා නිරෝධාන පස්සනාව කියලා. නිරෝධය අනුව බලනවා. කයානු පස්සනාව, ක්ෂය වීම අනුව බලනවා. වයානු පස්සනාව, වැය වීම අනුව බලනවා. පටිනිස්සග්ගානු පස්සනාව, ගෙවීම අනුව අතහරන දේ අනුව බලනවා. දැන් අපිට අතහරන දේ බැලීම අවමංගල්‍යයක්නේ මරණේ. ගයක් කඩලා වැටෙනවා, ගහක් කඩාන වැටෙනවා, දරුවෙක් නැති වෙනවා. ඒ වහව මංගල්‍යනේ. ඒ බය තමයි මාරේ අපිට දීලා තියෙන්නේ. ඒක තමයි අපේ සනුවරේ අපට දෙන්නේ. අපි දැනගන්නේ උපදිනම් මැරෙනවා ඉතින් මොනව කරන්නේ? මැරෙන දිහා බලන්නේ නේ. ඒක අපි හිතන්නේ අවාසනාවක් කියන්නේ, අවමංගල්‍යයක් කියලානේ. මේ අබද්ද්‍ර දෙයක් කියලානේ. ඉතින් නිවන එතන නම් තියෙන්නේ. අපි මොකද්ද මේ නිවන කියලා අතහැරලා තියෙන්නේ? නැත්නම් අපි මොකද කරලා තියෙන්නේ නිවනට අවමංගල්‍යයක් කියලා දාලා තියෙනවා. නිවනට අබද්ද්‍ර දෙයක් කියලා දාලා තියෙනවා. නිවනට මේ දුමංගලයක් කියලා දාලා තියෙනවා. ඒකල සුමංගල තියෙන පැත්තේ නිමල හොයනවා. නිවන හොයනවා. ඒ හම්බුනට අහුවෙන්නේ නැහැ නේ. නිවන තියෙන්නේ මෙතන. Nirodhe දැක්කට පස්සේ තමයි Nirodha ගාමිනී ප්‍රතිපදාව හම්බෙන්නේ අපිට. ඉතින් මේ Nirodhe දකින්න යනකොට එන තෝන්තු ගතිය අපිට මේ වෙලා තියෙන්නේ. වක්කාර ගතිය. allergic reactions. ඒ කියන්නේ වැඩේ හොන්දටම යන වෙලාව. අපි වැඩේට ඒ කියන්නේ ෆේස් ටු ෆේස් වැඩේ වැඩ දෙන වෙලාව. ඒකට ලෑස්ති වෙලා යන්න ඕන නිදාසේ රාජා හෝ මා හෝ ගංගා හෝ. එහෙම නැත්නම් මේ කම්මෝගෝ චිකාගෝ. ඒ ගිවිනට උතන මහලු දෙයක්වත් නැහැ. එහෙම ලෑස්තිලා ගිය කෙනාට එතන හැප්පෙන්න දෙයක් නැහැ. ඒ අර බෝල්ඩ් ලුක් එක විතරයි ඕන කරන්නේ. අන් අන් වේවරින් බලාගෙන ඉන්න මොකද වෙන්නේ කියලා. අපි බැලුවත් නැතත් වෙන එකනේ. මෙතන බලන එක විතරයි තියෙන්නේ under the light of mindfulness කියලා. ගරුතර ස්වාමීන් වහන්සේ මින් පෙර යෝගාවචරයෙකුගේ ප්‍රශ්නයකට ඔබ වහන්සේ දුන් පිළිතුර සංක්ෂිප්ත කරමි. මම මෙසේ තේරුම් ගත්තෙමි. සතිය පවත්වා ගැනීමට දක්ෂයෙක් වූ විට භාවනාවේ සිටියදී ඇතිවන රාග සහ ద్వේෂ සිටිවිලි දෙස චිත්තක්ෂණයෙන් බලන්න. ඉන්පසු අරමුණට අරමුණට එන්න. <clears throat> මෙසේ චිත්තක්ෂණයේ දෙක තුන යනාදී වශයෙන් ඒ දෙස බලා හඳුනාගෙන නැවත අරමුණට සතියේ ගෙන එන්න. මම මේ තේරුම්ගත් විදිය හරිද? තෙරුවන් සරණයි. ඒක පැත්තක් ඒකේ විස්තර වෙනවා. ආයික ඉතින් විවිධ පැති දෙන්න පුළුවන් මේ රචනය අලංකාර කරන්න. අපි ඉස්සර කෙරුවේ රාගේනකොටම ඒකට පන්දෝත්සාහය වෙලා ඒක දුරුවන් කරන්න හදන මිසක ඒ දිහා මේ ස්වභාවයෙන් මතුවෙච්ච දෙයක් ධර්මානුකූලව මතුවෙච්ච හේතුඵලයකින් මතුවෙච්ච කියලා බැලුවේවත් නැහැ. නමුත් බැලුවොත් පේනවා <clears throat> රාගය හරි ද්වේෂය හරි ඒක දිහා බැලුවොත් පේනවා යම් වෙලාවක අපි මූල කර්මස්ථානයේ අනිච්චන් දුක්ඛං අනත්තං හරි මුලැමැදාක හරි දකිනවා වගේ ඒ අනුසාරයෙන් රාගයේත් මුලැමැදාක දකින්න නම් රාගයේ දේශ බලන්න ඕනේ. ද්වේෂයේ දෙස බලන්න ඕන. අර ඉස්සර තිබුණු කරප්පං ගතියට ඇලර්ජික් ගතියට අපි ගන්න එනකොටම අපි ඒකට ප්‍රතික්‍රියා කරනවා. දැන් ප්‍රතික්‍රියා කරන්නෙත් නැහැ. ඒකට ආතතියත් අඩුයි. එතකොට මේ රාගය හා ද්වේෂය කියන එකට ගියයි කියලා පශ්චාත්තාප වෙන්න නොවෙන්න හිත හදා ගන්න ඕනේ. ඒක තමයි මේ කමඨාන් සුද්ධ කරලා මේ පිරිසක් එක්ක එකට ඉඳලා කරගන්නේ. ඊට පස්සේ බලනකොට එහෙ විදියට බැලුවොත් රාගේ රාගයක් වෙන්නේ නැහැ. රාගේ නිකන් අරමුණක් වෙලා යනවා. රාගේ අරමුණක් වෙලා අපිට වද දෙන්නේ අර ප්‍රතික්‍රියා කර ප්‍රමාණය තමයි. රාගේ නෙවෙයි අතට වද දෙන්නේ අපේ ප්‍රතික්‍රියාවයි අපට වද දෙන්නේ. ඉතින් ඒ ප්‍රතික්‍රියාව අඩු කර ගන්නකොට බල කඩනකොට Tamanට ඇති වෙන නපුර අඩු වෙනවා. ওই මොනම දෙයක්වත් අපිට නපුරු කරන්න වෙන්නේ. ඒකට කිසිම එජෙන්ඩා එකක් නැහැ. රාගයට කිසිම එජෙන්ඩා එකක් නැහැ මට කරදර කරන්න. මයි ළඟ තියෙන කරදරයක් එනකොටම ඒකට දමලා ගන්න. දමලා ගියාට පස්සේ ඒ ප්‍රතික්‍රියාවෙන් තමයි සිද්ධ වෙන්නේ. පුංචි නව කතාවක් කෙටි කතාවක් කියුවා ඒක මිනිසෙකුට නාඩි වාක්‍ය වගේ ස්ථිරවම කියලා තියෙනවා අහවල් දවසේ අහවල් වලටම සර්ප විසකින් නැහිනවයි කියලා. ඉතින් ඒ වෙලාව ඉඳලා මේ වෙනස කෙට්ටු වෙන්න පටන් ගත්තා මරනවා මරනවා මරනවා මරනවා කියලා. හම්බෙන් යාළුවෙකුට කියනවා. ඊට පස්සේ යාළුවගෙන මොකටද බං ඔය නසත්‍රෙබ්බ අරගන්නේ මැරෙන්නේ නැති වෙන්නත් ඉඩ තියෙනවා. අරුක නෑ මචං කිව්වට ඕක මරනවාමයි කියලා. ඊට පස්සේ ඌ කියනවා හරි මං ඔබ ගිල නැවක තියන්නම්. දැන් මේක ඔයද තුන් තර්පයෝ කියලා මනස ඊට පස්සේ එකඟ වෙනවා. කැප්ටන් කෙනෙක් දාන නැවකට ගිහිල්ලා දැන් අර වෙලාවෙ එන වෙලාවේදී ඒ මනසට එන්න ටෙන්ෂන් එකක් දැන් තව පොඩ්ඩකින් මම මැරෙනවායි කියලා. බලන්නක යුද නැවක් හෙල්ලයක් තියෙනවා පිටිපස්සේ මිනිහා බලනකොටම සර්පපෙණයක් එනවා. මේ බයොච් එකක් ගහ. يعني මේ වගේ ගහලා තියෙන ගහම ඒකේ නයි විස කවපු මේ හෙල්ලයක් එතන තියෙනවා. ඔයකෙන් මැරෙනවා. මිනිහ තමයි ගහන්නේ. අර වෙලාවට බනනකොට පේන්නේ ඒක. ඉතින් අර අර නාඩි වාක්‍යයෙන් දැම්මට පස්සේ ඌ ඒක දිහා බලන්නේම. නැත්තම් ඒක හෙල්ලේ ඇවිල්ලා වැදිලා නෙමෙයි මැරුනේ. මූ හෙල්ලෙට ගහලා. හෙල්ලේ තියෙන විස අරගෙන මැරෙනවා. මේ තමයි මනුස්සකම කියන්නේ. මේ අපි කියන්නේ ඇදගෙන නාන්නේ. බෙදාගෙන කන්නේ. ඒක ලියලා කියනවා මාව නෑවුවා මට බෙදුවා නෑ කවදාවත් නෑ මේ අපි කන දේ කොම ඉල්ලගෙන ප්‍රමාණාත්මකවම ඕඩර් එකක් දාලා පැය ගණන් බලන ඉඳලා තමයි මේ ඉල්ලගෙන කන්නේ. කෑමට පස්සේ ආය චරිචුරු ගන්න එපා. ඒ කාලා දෙන උඹ ඉල්ලපු නිසා හොඳට බලන්න පේනවා මේ කිසිම ද්වේෂයකට කිසිම රාගයකට කිසිම මොකකටවත් අපිට කරදර කරන්න ඕන කම නැහැ. අපි ඒ කරදර කරගන්නේ අපි කරන ප්‍රතික්‍රියාවේ හැටියට. ඒ නිසා එන්න එන්න භාවනාදී වෙන්නේ ප්‍රතික්‍රියා නොකර ඉන්නේ ප්‍රතික්‍රියා කරනවා. ප්‍රතික්‍රියාවේ වේගය අඩු වෙනවා. එතකොට පේනවා මේකේ ප්‍රතිපදාවක් තියෙනවා කියන්නේ. ප්‍රතික්‍රියා සම්පූර්ණ කරන වෙනට මගට ගිහිලා ප්‍රතික්‍රියා කරනවා ටිකක් ප්‍රතික්‍රියා කරනවා කරනකොට කරනකොට ඒ නපුරේ අඩුවීමක් වෙනවා ප්‍රතික්‍රියාවේ අඩුවීමක් වෙනවා එතකොට කෙලෙසේ තවදුරටත් කෙලෙසයක් වෙන්නේ ඇත්තටම කෙලෙසේ නිවන් දකින්න පාරක් වෙනවා මොකද ඒක ආවෙ නැත්නම් ඉගෙන ගන්න නෑනේ මේක රෝ මැටීරියල් එකක් වෙනවා රිසර්ච් එකට. ඉතින් ඒකට ඊට පස්සේ මේ කෙලෙසිට අර වගේ වෙස්මුණක් දැක්ක වගේ බය වෙන්නේ ඒකත් අරමුණ වගේම මූල කර්මස්ථානයේ වගේම අරමුණක් බාටපත් වෙනවා. කරු ස්වාමීන් වහන්සේ පරයන්කේදී සහ සක්මනේදී සතිය පිහිටපු අවස්ථා ඇත. ඒ වෙලාවේදී වර්තමානයේ පැහැදිලිව පෙනේ. එවන් අවස්ථාවල යම් ධර්ම කරුණු සිදුවන අයුරු හොඳින් වැටහි. මගේ ප්‍රශ්නය සතියෙන් පැහැදිලි කර දෙන විට වැටහිම වන්නේ ප්‍රඥාව නිසාද මේ කරුණු දෙක සතිය හා ප්‍රඥාව පැහැදිලිව වෙන්ව හඳුනා ගැනීමට පුළුවන්ද ඒ ගැන යම් යමක් වහන්සේගෙන් අදහස් දැන ගැනීමට කැමැත්තෙමි ස්තුති නිරෝගී වේවා මේ වගේ අර යන්තා වැඩේ පටන් ගන්නකොටම මොනවද මේ එකේ જાති හොයන්න ගියොත් එimhe ගමන බාධා වෙනවා. ඕක යන්න අරින්න. යනකොට යනකොට Tamanට සෑහෙන ප්‍රමාණයක් සතිය ඕනේ, සෑහෙන ප්‍රමාණයක් ප්‍රඥාව ඕනේ. ඒ වෙන්කොල දැනගන්නේ. ඒ නිසා ඉස්සෙල්ලා මොනවා හරි ගන්න ඇතුළට. එනකොටම මේක ප්‍රඥාවද මේක මේ මේ කියලා වෙන් කරන්න යෑම කියලා කියන්නේ ඒ එන ගමනට කරන්නේ කෙනහිල්ලක් කියලා මම කියනවා. වර්ග කරන්න හදනවා කියලා කියන්නේ කෙනහිල්ලක්. ඉස්සෙල්ලා ගෙට ගන්න ගත්තට පස්සේ වෙන් කරත හැකි මේක බැත මේක කාටුව මේක පිට කාටුව කියලා. ඒ නිසා බුදුජානනා සඳහන් කරලා තිනවා ඥානතෝ භික්කවේ පස්සතෝ ආසවණං khයං වදාමි. දැක්කොත් මානෙනි දන්නවනම් කෙලස් කපන්න පුළුවන්. දැක්කේ නැතුව දන්නේ නැතුව කණා බල්ලන් ගහන ක්‍රමයට කෙලස් කපන්න බෑ. ඒ නිසා ඥානෙ වෙන්න පුළුවන්, සද්ධා සත්‍ය වෙන්න පුළුවන්, කෙලස් වෙන්න පුළුවන්. ටිකක් අපිට රෝ මැටීරියල් එකතු වෙන්න ඕන. යම් ප්‍රමාණයක් තමයි ළඟ අත්දැකීම් එකතු වෙන්න ඕනේ. එකතු වෙන්නේ ඉස්සෙල්ලා මේක මේ වර්ගීකරණය කරන්න යෑම කියලා කියන්නේ ඒ ඇතුල් වෙන ගමනට කරන අවහිරයක් මේක. ඒකට හේතුව අධික ප්‍රතිඵල අපේක්ෂාව. ඒක සාමාන්‍ය තරුණ වයසවල උගත් අයට සද්ධා වෙනකොට ප්‍රඥා වැඩි ආයතන තියෙන ප්‍රධාන බාධාවක්. එනකොටම මනින්න ගිරන්න හදනවා. ඉතින් ඒකට අර එන ගමන එන ඇතුළට එන මේ අනවරත ප්‍රවාහයේ බාධා වෙනවා. ඒකට එන්න දෙන්න තරම් අපි යම් ප්‍රමාණික විසීමක් තියෙනවා. එතකොට පස්සේ ඒව වෙන් කරලා තියෙන්න පුළුවන්. ඉස්සලා ඒ කියන්නේ කොණ්ඩ මොස්තර දාන කොණ්ඩේ තියෙන්න eBay. නැතුව කොහොම කොණ්ඩ මොස්තර දාන්නේ? එන්නත් ඉස්සලා කිව්වොත් එම කොණ්ඩ මොස්තර කියලා දෙන්න කියලා බෑනේ. කොණ්ඩේ තියෙන කාට දෑතර බැඳාගේ. මේක වම් මේ මේ කරලා මේක දකුණු කරලා කියලා. කොණ්ඩේ එන්නේ ඉස්සලා කොහොමයි කියලා දෙන්න. ඒ නිසා කොණ්ඩේ එනකන් හිටපල්ලා. කරු ස්වාමින් වහන්සේ පරයන්කේ සිට ආශ්වාස ප්‍රාශ්වාසයට සතිය පිහිටීමේදී S2 මදක් ඇර කය දෙස බැලීම සිතිය සතිය පිහිටුවා ගැනීමට උපකාරයක් බව හැඟුණා. ඉන්පසු නැවත S වසාගෙන සතිය පවත්වා ගන්න පුළුවන් වුණා. මෙසේ S මදක් ඇර කය දෙස බැලීමට වැරදි ක්‍රමයක්ද තෙරුවන් සරණයි. මේ වගේ ක්‍රම දහසකුත් එකක් තියෙනවා. ඒ ඔක්කොම ආර්ය පරිශෙන්ද වැටෙනවා. යම් ප්‍රමාණයක් Tamanda වාචන ඔක්කොම කරන්නේ. යම් ප්‍රමාණයක් අවාසි නම් අවාසි බව දැනගන්නෙත් කෙරුවොත් විතරයි. පොතේ තියුණට හරියන්නේ නැහැ. ඒ නිසා සක්මන් කරනකොට ඇත්තක වහන්න එපයි කියනවා. පරියන්කේ ඉනකොට ඇත්තක අරින්න එපයි කියනවා. ඉතින් ඒ උනාට ඌ ඉතින් අර පරියන්කේ යනකොට ඇත්තක වැහුවොත් එමේ මරන්නේ මං කියන්නේ සක්මන් කරනකොට ඇත්තක වැහුණා. ඉතින් ඕක මේ මහා රාජකීය අපරාධයක්වත් අනන්තරය අකුසල කර්මයක්වත් නෙවෙයි. ඒ බටියන්කේ ඉන්නකොට ඇද්ද ගැරුණා ප්‍රශ්නයක් නැහැ. අපිට කරන්න තියෙන්නේ මේ මේ කම්පැනි නිසා මේ වෙනස නිසා මේ අරමුණ නිසා සත්‍ය ධාරාව කැඩෙනවනම් ඔන්න අපි වැරදි. සත්‍ය ධාරාව නැවත ඇති කර ගන්න පුළුවන් නම් අපිට තේරෙනවා ඇත්ත එක වැහුවත් ඇරියට සත්‍ය ධාරාව කැඩෙන්නේ ඒ විශ්වාසය එන්නේ මේ පරිශ්‍රණය කරලා නැත්නම් මේ අත්දැක බැලීම කරලා තමයි මම දැක්කොත් තමයි. නිසා ඉස්සරහට ඕන තරම් මේ සතිය පොඩ්ඩක් ඇති කරාට පස්සේ ඒ පරිවේෂණ කරන්න තියෙන ඉඩ ප්‍රමාණය වැඩි වෙනවා. ලොකු ඉඩක් හම්බ වෙනවා. ඒ නිසා පටු පහරක ගිය කෙනෙකුට ලොකු ඉදවලකට හම්බුණා වගේ ਸਰවචන්සේ සඳහන් කරනවා ඉන්දීරෙක් හරප්පටිය දක්වන ගිහිල්ලා තාම ගොයන් කපල නැති කුඹරක නැත්නම් බෝක අස්සන්න නෙලපු නැති කුඹරක හරක් කවන්න ගියොත් හරක් වනාතෙම තියන්න ඕනේ නැත්නම් බෝගේ කනවනේ නීර කවන්නත් බෑ වෙලා. ඉතින් හරක් පිළින්න වැඩේ බලුවන් තරම් නිල් එක කණ්ඩේනවා. එතකොට ගොවිය අවිල්ලා ගුටි කන්නේ. ඉතින් ඌ හරියට පරිස්සම් කරන්න ඕනේ. හරක් ටික වනාතේ කන්නේ. ඊට පස්සේ යන ගෝයන් ගැව්වට පස්සේ හරකුන්ට නිසිරින්ද කන්න පුළුවන්. වනාතේ කණ්ඩා පුළුවන්, නිපනල කණ්ඩා පුළුවන්, නීරේ කණ්ඩා පුළුවන්. අනිත් වගේ තමයි සතිය වැඩි කරන ආවට පස්සේ මෙනෙහි කරන්න ඕනෙත් නැහැ. මේ අනාතේ යන්න දීලා එහෙම නැත්නම් විතක්ක ਵਿਚාර නැතුව උනත් කරන්න පුළුවන්. ඒකට ගොපල්ලට ගිහිල්ලා පිටුරු මඩ වෙලා ෆ්ලූට් එකක් ගහගෙන ඉන්න එක විතරයි තියෙන්නේ. ආරගොන්න කැමති ඇතේ කන්න පුළුවන්. අන්නේතෙන්ට එනකන් අපි යම් ප්‍රමාණයක් හරක් ටික ගොයන් ගොයන් කපලා ඉවර වෙනකන් හරක් ටික වනාතේ කවනවා. සතිය ආවට පස්සේ ඒ අතරමැදිදී තමයි පරිේශන කෙරෙනවා. සක්මන් කරනකොට නැමෙතිල්ල යනවා. වේගෙන් යනවා. මේ සමහරලාට මම කියනවා පතෙන් පතරට යන්නේ කියලා බලන්න. නිදිමතක් එම එනවනම් පස්සෙන් පස්සට යනකොට දැන් පස්සට තියෙන කකුල කොහෙද යයිද දන්නේ නැහැ. නිදිමත කරිනවා. ඊට පස්සේ කියනවා නැත්තම් සක්මන් කරන්න කියලා තාප්පයක් උඩ. නිදිමත යනවා. නැත්තම් තාප්පයක් උඩ පස්සෙන් පස්සට යන්න කියනවා. ඉතින් ඒක උඩ නිදිමත આવදින් බෙල්ලනේ කැඩෙන්නේ සතිය නෙමෙයි. ඉතින් මේව තමයි අපි කරන්න ඕනේ අපේ අපේ ජීවිතේට ඕනේ ආර්ය පරිේශණ. ඒ කියන්නේ අත්තිකේ උපඤ්ඤාතෝ මග්ගෝ කරන්න ඕනේ මේක නම් ක්‍රමසාවිසි ලක්ෂයක් තියෙනවා. ඒව අනිත් එක නයක මට අදාළ නැහැ. මේ කරනකොට මේ කුමක් ළඟා වෙන්නද මේ කරන්නේ? මේ මොකක්ද ළඟා කරගන්න ඕනේ කියන එක පැහැදිලි කරා. ඊට පස්සේ කොයි දෙයක් කරත් වැරදුනත් ලාභයි හරියට ලාභයි. ගරු ස්වාමින් වහන්සේ භාවනාවේදී ඔටෝ පයිලට් වැටෙන ස්ථානය කරුණාවෙන් පැහැදිලි කර දෙන්න. එසේම ඉන් ඉදිරියට භාවනාව කන්ටිනියු වෙන ආකාරයත් පැහැදිලි කර දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. තිරුවන් සරණයි. මේ භාවනා කරන කෙනෙක්ද නැද්ද කියනවත් මම දන්නේ නැහැ. මේ පරියන්කයක්ද මේ කතා කරන්නේ මොකද්ද මූල කර්මස්ථානේ මොකක්ද මොකක්වත් නැතුවලා මේ හම්බෙන්නේ නැතුව මට කියනවා හදිසි ගමනක් කරන්න දෙනවා මට කේන්දරේ හදලා දෙන එක. මම කියනවා වදපන්. ඊට පස්සේ මම හදන්නම්. මේ ළමයා හම්බෙද්දී සකෝ මේ කරන්නේ. කොල්ලෙද්ද කෙල්ලෙද්ද කියලාවත් දැනගන්න එපා. ඒ නිසා කමඨාන් සුද්ධ කරන කරුණාකර තමයි අත්දැකීම දෙන්න. එහෙම නැත්නම් මේ ගෙදර ඉන්න එක්කෙනෙක්ගේ කමඨාන් සුද්ධ කරනවත් දන්නෙත් නැහැ. මේ ඉඳලා කරන්න බෑ. ඒ තරම්ම මේ මේ මූලික උපදෙස් දෙනකොටම කියනවා තමන්ගේ කමඨහන් උපද කමඨහන් භාවනා කරලා වෙන අත්දැකීම නැතුව අපි මොන જાති කතා කරන්න ගියත් යන්නේ කොහෙද මල්ලේ පොල් කතාවක් යන්නේ. ඉතින් ඒ නිසා මේ කෙනා කියන්න තමන් මොකද්ද භාවනා කරන තියෙන අත්දැකීම කියලා. එතකොට නම් ඔන්න අපිට පුළුවන් ඉදිරියට යන්න. ළමයා හම්බුනාට පස්සේ හම්බෙන්නේ නැතෝ. දැන් තුම කිව්වට පස්සේ මොකයි ඉදිරියපත් ඒද නිකන් බොරුවක් නට වැඩක් නේ. ඒක ඉතින් මගේ ඇරද්ද. තමන්න ඉදිරියපත් වෙන්න බෑ ප්‍රශ්නේ. හරි. ඒ දෙච්චරම දරේට ගහන්න හොඳ නැතුව ඇති. ඉතින් මට ඒක මතක දැන මට ආපු ගමන් මම හොම්බටම දැමලා අිනවා. ඊට පස්සේ ඉතිරිපත් වෙන්නේ නැහැ. ඒක නෑ ඒකට ඒකට දඬුවම් කරන්න ඕනේ. මොකද මූලික උපදෙස් දෙනකොටම කියනවා තමන්ගේ මූලික කමටහන් වාර්තාවට තමන්ගේ අත්දැකීම එකතු නොකර මොන ප්‍රශ්නේ ඇහුවත් අහසේ චිත්තන්දින්න හදනවා කියන කැන්වස් එකක් නෑ. ඒ නිසා හොඳට මතක තියාගන්න අනිත් දවසේ ඒකම ලියන්න. ආයෙ ලියන දවසක් එන්නේ නෑ. ඒ කරන්න දෙන්නේ නෑ. ඒක ඒකට ප්‍රශ්නයක් නැහැ. Taman මොකක්ද මේ කතා කරන භාවනාව කියන එක? එතකොට නම් ඔන්න ඕටෝ පයිලට් කියන එක අදාළ තැනද නැද්ද කියලාද කියත හැකියි. අපි ඊගාවකට යන් එහාට අහන කරන එකට අහන්න කියලා. ඒ අපි පොඩ හුස්ම ගන්න වෙලාද ඉලාද මේ කෙනෙකුට. ත්‍රිවන් සරණයි ගරු ස්වාමින් වහන්සේ ඊයේ ධර්මදේශනාවේදී විපස්සනා භාවනා විපස්සනා නැමියාව ගැනීමට එක්සිට් 17ක් ඇති බව ඔබ වහන්සේ ප්‍රකාශ කළා. එෙහිදී ඒ සඳහා අවම ක්වොලිෆිකේෂන් එක වන උපචාර සමාධි අවස්ථාව අප හඳුනාගන්නේ කෙසේද? එය ඔටෝමැටිකලි මනසට වැටහෙද? නැතිනම් කර්මස්ථාන ආචාර්ය ස්වාමින් වහන්සේගෙන් අසා දැනගත යුතුද? දරුවන් සරණ භවන්තර නිදුක් නිරෝගී මේකත් එමය තමයි අත්දැකීම් නැතුව කියන්නේ නමුත් කියද හැකි අරමුණත් එක්ක මූණට මූණ දාන්න පුළුවන්කම ආවනම් ඒක තමයි ආරම්භයේ උපචාර සමාධි අවස්ථාව. මේ භාවනා අධ්‍යක්ීම් නැතුව මේ අහන හැම එකකින්ම වෙන්නේ මේ gedara ඉන්න කෙනෙක්ගේ ලෙඩකට මෙහා බේත් ගන්න හදනවා. උල ලෙඩා යන්න බෑ. ඔව් එතකොට එතකොට දැන් දැන් භාවනාවේදී තමයිගේ භාවනා අධ්‍යක්ීම් පිළිබඳව මතක් කිරීමක් කරලා නැත්තම් නිකන් හුදු මූලධර්ම ප්‍රශ්නයක් විතරයි කියලා මම විසි කරනවා ප්‍රශ්න. සමහරවිට මම අත්දැකීම හැටියට කියනවා නම් අත්දැකීම් හැටියට කියනවා මම සක්මන් භාවනාව කරනවා. සක්මන් කරද්දී සක්මන් ස්ටාර්ට් කරනකොට නම් වම දකුණ හැටියට පටන් අරගෙන ඊට පස්සේ ටික වෙලාවකට පස්සේ ඒ වම දකුණ කියන්න ඕනේ ඊට පස්සේ කකුල තියෙන හැටි තේරෙනවා. ඊට පස්සේ ඒකත් නැතු යනවා. ඊට පස්සේ ඒක ඔටෝමැටිකලි වැඩ කරන ඒ process එකක් වැඩ කරනවා. මම කකුල දිහා බලන්න එහෙම හිතන්න මුකුත් උමනා නැහැ. ඊට පස්සේ තමයි මේ අර රැලි රැලි වගේ ඇවිල්ලා මේ ශරීරයේ තද වෙලා එහෙම වෙන්නේ. මම දැනගන්න ඕනේ මේ දැන් මං මේ උපචාර අවස්ථාවකට ඇවිල්ලාද තියෙන්නේ එහෙම නැත්නම් තව ඉස්සරහට යන්න ඕනේ මං කොතනද ඉන්නේ එතෙන්දී ඔය ඔටෝපයිලට් කතාවක් නැහැ නේ ඔටෝපයිලට් දැම්මා හෝ වැටුණා හෝ දැන් යනවනේ වැඩේ දැන් ඒ කියන්නේ මෙනෙහි නොකරුණත් යනවා. මේක දිගට කරගෙන යන්න මොකද්ද තියෙන බාධා? මේ දැන් මේ ප්‍රශ්නේ ඇවිල්ලා නැහැ කියමු. මේක දිගටම කරන එක කරගෙන යන්න මොන වගේ බාධාවත්ද තියෙන්නේ? එහෙම බාධාවක් එහෙම අන්නේ වගේ වෙලාවල් වල අනවශ්‍ය ප්‍රශ්න දාලා බාධා ඇති කරන්න එපා. ඒක තමයි අපේ මනසේ කරන වැඩේ. මේ ලස්සන පාර තිනකොට මේ ට්‍රැෆික් ජෑම් එක ඉවරයි. දැන් ඉන්න තේ ටික බිලෙන්ද කියලා අහනවා. මේ ඉඳලා ඉඳලා ඉර වෙලා යන්තම් ට්‍රැෆික් ජෑම් එකේ එළියට ආපු වෙලාව අපි න පොඩ තේ ටිකක් බිල මූත්‍රා කරලා මෙයා. ඉතින් ඒතකොට ඊගා ට්‍රැෆික් ජෑම් එක තමයි. ආරම්භ වෙලාවේ පාර කරගනින්. අපි ඒ වෙලාවට තෙපර බාන. දැන් මේක දන්නෙත් නෑ මේක මේ උපචාර සමාධිය දන්නෙත් නෑ ඕටෝ පයිලට් ඉඳ දන්නෙත් නෑ පොඩ්ඩ අහලා බලලා එනකන් කියලා අපේ ලොකු සාංශ කියලා තියෙන්නේ ගොඩගොවියා කුඹුරු වැඩ කරනකොට ඌ ඇස්ස වෙලාවේ ටට්ටක් ගාලා අහා ගන්න ඕනේ. සීගන් සීගන් කියලා අහා ගන්න වෙලා නගුල නැහැ කියලා හරක් නැහැ කියලා කරන්නේ දැන්නේ වැස්ස එන්නේ නැහැ නේ හැම වෙලාවෙම. ඒ වැස්ස තියෙන අහාගෙන ඉවරලා ඉතුරු ටික කරගත්තා. ඌ කිව්වත් එහෙම වැස්ස එන්නේ මට අපරාධ කරගන්න දැන්නේ නගුලක් නැහැ කියලා වැස්ස හිට හපන් කියලා කියන්න බෑනේ. නිසා යෝගාවචරය අවස්ථාවාදී කරනවා. සීගන් සීගන් කියලා අවස්ථාව වෙලාට ඒ වෙලාවේදී අපේ මනස ස්මාර්ට් වෙන්න හදනවා. මේක උපචාර සමාධියෙත් දන්නෙත් නෑ, පළවෙනි ධ්‍යානෙත් දන්නෙත් නෑ, ඕටපලියෙන් දැම්මත් දන්නෙත් නෑ, ඕටපලියෙන් වැටලත් දන්නෙත් නෑ. ඒකට දැනගන්න මේ මායя තමයි කටයුතු කරන්නේ. මොකද භාවනාවේ ප්‍රත්‍යක්ෂණේ තියෙන්නේ. මේක මේ පිටිපස්සේ ඉඳ දාන ගොඩ පෙරේ දෝරකමක් නෑ. භාවනාවේ තියෙන ප්‍රත්‍යක්ෂය. මේ කියන්නේ ගොඩ පෙරක දෝරකමක් නෑ. අන්නේ දෙක වෙන් කරගන්න ඕනේ. වෙන් කරගත්තේ නැත්නම් හැමදාම ගොඩ පෙරක දෝරුකම බොහොම රසවත් වෙනවා. භවනා පස්සට යනවා. භවනා හරියම කුල ඇති. සතිය කියන එක බොහොම කුල ඇති ධර්මයක්. මේ මේ චින්තාමය ඥාන බොහොමත් මොළ මොළයි. ඇවිල්ලා හැම එකටම ස්මාර්ට් වෙන්න හදනවා. ඊට පස්සේ ඉවරයි. ඊට පස්සේ අර සතිය කවදාවත් අයිතිවාසිකම් සඳහා හටන් කරන්නේ නැහැ. එයා වැඩෙන වෙලාවේදී වැල යන පැත්තට මැස ගහලා දිලෙන එකයි තියෙන්නේ. අර වගේ ප්‍රශ්න දානකොටම හිතා ගන්න ඕනේ මේ ප්‍රත්‍යක්ෂය කඩාගෙන චින්තාවේ එන්න හදනවා කියලා. ඒක වෙන්නේ මේ මේ ධර්ම සාකච්ඡාදී විතරයි. බනහන කොට වෙන්නේත් නැහැ භාවනාදී කරන්න දන්නෙත් නැහැ මේක කියන්නේ මේ අමිහිරි අත්දැකීම විඳලම නැත්තම් ගුටි කාලම බැනුම් අහලම තේරුම් ගන්න ඕනේ මේ භාවනා කරන යනකොට පොළු දාන්නේ මම මගේ මගේ ආත්මය කියන මේ ඔලොමල කොමයි වෙන කවුරුද දෙයයන් ආසේ බාධා කරන්නේත් නැහැ වරු බුදුහමර බාධා කරන්නේත් නැහැ හතුරෙක් බාධා කරන්නේත් නැහැ හතුර ඉන්නේ ඇතුලේ කොහමීටර ලස්සනට වැඩ යන වෙලාවේ පොඩ්ඩක් ඇල පොල්ලක් දානවා පොඩ්ඩ දැනගත්තොත් නරකද මේක සමතේද විපස්සනාවද ඉස්සරහට දැනන්නේ පස්සට දැනන්නේ මේක සංකල්පයක්ද මේක ප්‍රත්‍යක්ෂයක්ද මේක ඔටෝපයිලට්ින් දාලාද ඔටෝපයිලට් වැටලාද කියලා එතකොට දැනගන්න මේ සර්පයා මේ කෙලෙස් ඒක තේරුම් ගන්න පුළුවන් කියන පදනමේ ඉඳලා මම මේ කතා කරන්නේ. අවසරයි ස්වාමීන් වහන්සේ. ඊයේ සවස ධර්ම සාකච්ඡාවේදී උපචාර සමාධිය ගැන ඔබ වහන්සේ සඳහන් කළා. මෙම උපචාර සමාධිය ප්‍රථම ධානයේද දෙවෙනි එක තමයි. ඒ ප්‍රථම ධානය නොවේ නම් එය හඳුනාගන්නේ කෙසේද? ඔබ වහන්සේට දීර්ඝවයි. ඔය ඉස්සෙල්ලා මම අර කිව්වේ නිකන් අරමුණත් එක්ක වැඩි ඇසුර වැඩි වෙන්න පටන් ගන්න වෙලාව තමයි අපිට මේකට තැක් කරන්න පුළුවන් නේ. අරමුණට බැහැගෙන නෑ. වෙනදට වැඩිය මුණට මුණ දාලා ඉන්න වෙලාව වැඩි වෙලා යනවනම් ඒ වෙලාවේදී අපි අපි කියනවා ගෙට ගිහිල්ලා නෑ තව මිදුලේ ඉන්න වෙලාව. උපචාරය කියලා කියන්නේ මිදුලට කියන නම. මිදුලට ගිහිල්ලා තියෙනවා. හැබැයි ගෙට කොට වෙලා නෑ තාම. ගෞරවනීය ස්වාමින් වහන්සේ භාවනාවේදී gedara ලැබූ අත්දැකීමක් ඉදිරිපත් කරන්න අවසරයි. දිනක් මා පළවෙනි සිට හතරවෙනි ධානය අත්දැකීමට අත්දැකීමට කීප වරක්ම උත්සාහ කළා. ටික වේලාවකින් සතිය තිවුර වී කිසිම කැළඹීමක් නැතිව බලා සිටියා. ගලා යන ජලයට පය නොදමා බොර නොකර ඉන්න වාසේ යන උදාහරණයට මානසිකාර මානසිකාර වුණා. මෙසේ ඉන්න අතර කහපාට දිග බෝඩරයක් වගේ ඊට ඉහළින් නිල් පාට දිසුණා. නිරෝධ වූ දේශන දේශනා අනුව හිතෙනවා නිරෝධ වූ දේශන දේශනා අනුව සිතෙනවා පස්සේ තේරෙන්නේ නිරෝධ වූ දේශනා කියලා ගන්නෑ නිරෝධ වූ දේශනා අනුව හිතෙනවා ඒ පස්වෙනි ධානයේද කියලා අම් සුණා දේශනා අනුව සිතෙනවා ඒ පස්වෙනි ධානයේද කියලා තව වෙලා ඉන්න ඉන්න විට විශාල වතුර හිඳුණු වලක් වගේ දැනුණා. මේ දෙස බලා ඉන්නවා හැර වෙන කියන්න යමක් තිබුණේ නැහැ. ඊළඟට මානසිකාරයක් ආවා. මෙතන නිවන සුන්දරයි, සාන්තයි, ප්‍රණීතයි කියලා. ඊට පසුව කිසිම සම්බන්ධයක් තිබුණේ නැහැ. ටික වේලාවක් ඉන්න ඇති ගැස්සිලා මට කොයි ලෝකේ ඉඳලා ආවේ කියලා සිතුවිල්ලක් ආවා. මේ පෑ දෙකකට වඩා වැඩි භාවනා අත්දැකීමක්. දැක දැක දැන් දැන යන්න තියෙන නිසා මේ අත්දැකීම විස්තර කර දෙන්න කියා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. මේකටත් අහනකොට මේක නැවත ඇති කිරීමට මොන හරි බාධාවක් තියනවද? ඒ දේ නැත්තම් මේක කරන්න නැවත නැවත. මේ අපිට මේ කරන්න ලැබ් එක හම්බෙලා තියෙන වෙලාවේදී ප්‍රශ්න අහලා විග්‍රහ කරගන්න තියෙන නරක වෙන්නේ නැහැ. නමුත් මේක නැවත කරන්න බාධාවක් තියෙනවද නැත්නම් මේකට නැවතම යන්න ඕනේ ඒකට යෑම සඳහා ඒ අදහස් කරන දෙයට බාධාවක් තියෙනවද කියලා මේ මේ ප්‍රශ්නට උත්තරය හම්බුනේ නැත්නම් බාධා වෙනවද කියලා විතරයි මට දැනගන්න තියෙන්නේ. ආපහු ඒ වගේ කරන්න උත්සාහ කරා ඒ වගේ අත්දැකීමක් ආය යාවේ නැහැ. දිගට කරන්න ඕනේ. ඒකට ඉස්ලාම් සැරේ කරනකොට බලාපොරොත්තු වෙන්නේ නැහනේ. නෑ. හම්බෙන් වුණා. ඉතින් අපි දන්නවා වරක් හම්බෙන් වෙච්ච කෙනා දෙවරක් වෙන්න තියෙන අවස්ථා වැඩි. එහෙමයි. අපි සාමාන්‍ය එක තැනකට හෙනයක් ගැහුවොත් එතන තව හෙනයක් ගහන්න තියෙන ඊට වැඩි. මොකද නයිට්‍රජන් ඔක්සයිඩ් හැදෙනවා. ඔව් දැන් ඊයේ ධර්මදේශනාව අහනකොට තමයි ආයි මතක් වුණේ මේ ඒ දැක්කේ පස්වෙනි ධානයේද කියලා. නෑ නෑ ඒ ඉලක්කම් දුන්නොත් නම් වරද්දගත්තා. නෑ ඒක මේ මේ චන්න මහත්තයාට කියව ගන්න අමාරු මේකින්ද ඉලක්කම දැම්මේ. පස්වෙනි <laughs> ඡන්ද සෑහි ලකුණු කපා ගන්න. කියවන්නකො කියවන්නකො මොකද්ද කියන්න ඕන එක එතෙන්දී? එතෙන්දී කියවන්න තියෙන ස්වාමීන් වහන්සේ දැන් ගෙදරදී නිකන් උත්සාහයක යෙදුනා පළවෙනි දාන ඉඳන් හතරවෙනි දානියට යන්න. එතකොට ඒක කැඩෙනවා ආපහු මුලට එනවා ඒ වගේ කීපතරයක් කෙරුණා. එහෙම ඉන්න අතරේ අර සතියක් තීව්‍ර වෙලා වගේ දැනීමක් ආවා කොහොම හුඟක් ගොඩක් ඒ ඉන්න අතරේ දැක්කා අර නිල් පාටට තීරුවක් වගේ ඊට යටින් කහ පාට බෝඩරයක් වගේ ඒ බෝඩරේ නලියනවා නලියනවත් වගේ මොකද්ද දන්නේ ඉතින් ඒ වෙලාවේ හිතාගෙන ඉන්නකොට ආයි දැක්කා ඊට පස්සේ ලොකු ලොකු හිස් වලක් අවකාශයක් වගේ මුකුත් නැහැ ඒක දිහා බලන් ඉන්නවා විතරයි එහෙම ඉන්නකොට අර ධම්මානුපස්සනාව ගැන ධර්මදේශන අහනකොට දැකලා තිනා ඒ වගේ තැනක නිවන සුන්දරයි ශාන්තයි කියන එක. ඒ ඒක මතක් වුණා. එයින් පස්සේ මුකුත් දන්නේ කිසිම සංඥාවක් මුකුත් ආවේ නැහැ. මේ සංඥා ඇවිත් ඇවිත් තිබුණ මූණේ අර දඟලන දඟලන දඟලන ගතිය ටිකක් සැරට හතර සැරයක් විතර ওই අතරතුරේ සංඥාවක් ආව මූණෙන් පොඩි කම්බි කෑල්ලක් එළියට එන්න දඟලනවා වගේ. ඒක නිකන් අවදි කිරිල්ලක් කරනවා වගේ. ඒව ඔක්කොම නැතුව ගියා. මුකුත් නැහැ. අන්තිමට මුකුත්ම නැහැ. දන්නේ මගේ මං කියන්නේ මේක දැන් අපි පාරේ යනකොට හම්බෙච්ච මගේ සලකුණු ටික නොයිපෙන්නනේ. ඒ වගේම අනිත් දවසෙත් ওই ගමනේ යන්න යනකොට යනකොට යනකොට තමයි මේක හිතලුවද්ද conditioning of the mind brain wash එකක්ද කියලා තේරෙන්නේ නැවත නැවත කරන්න ඕන. එක සැරේ කෙරුවා. අහගෙන ඉන්න මට කොහොමඩක්වත් ඒ අත්දැකීම ඒ විදිහට ස්පර්ශ කරන්න බෑනේ. එහෙම හිතනවා නම් ඒක වැරදි. ඒක නිසා දෙන්න තියෙන උපදේශය තමයි ඔය එක සැරයක් ගියේ එක්කනට තව සැරයක් ඒකට යන්න තියෙන නැත්නම් ඒක විශ්වාසය ඇති කරන තියෙන ඉඩ වැඩි. එච්චරයි අපිට තියෙන ලාභය. මේක එක සැරයක් වුණා ඒ නිසා තියෙනවනම් මයි ළඟ පින තියෙනවා. ඒ කියන්නේ භව සම් භව සම්පත්තිය තියෙනවා. දැන් තියෙන්නේ මට කරගෙන හැබැයි බලාපොරොත්තු වෙලා ගියොත් එන්නෙම නැහැ. ඒකත් නැහැ. බලාපොරොත්තු වෙලා ගියොත් එන්නෙම නැහැ. ඒක ඒක මේ චිත්ත නියාමයේ හැටි. ඒ කරගෙන කරගෙන යනකොට ආයෙත් આવොත් ආයෙ අවුරුදු ගානකට මේ අදිෂ්ඨාන ශක්තිය වැඩෙනවා. ඒ වැඩිල්ල කියලා ඩිග දස ගියට හම්බ වෙන්නේ නැහැ. එහෙමම කරනකොට එන ෆ්‍රීකවන්සි එක වැඩි වෙන්න පටන් ගන්නවා. කියනවා රෑත තියෙන ඊතලයකට එල්ලකට ඊතලෙන් විදින්න පටන් ගත්තාම ටාගට් බෝඩ් එකටවත් තියන්න බෑ ඉතින්ලා. ඊතලෙ දුරුදී යමුනගෙන එල්ලලා තියාගන්නවා කියන්නේ ලේසි නෑනේ ගහන ගහන යනකොට වාහන පොට්ටේට වදිනවා. වැදුනට පස්සේ එනවා සන්තෝෂයක්. ඊට පස්සේ ආයෙකට එන්නේ ආයෙ කරගෙන යනකොට ආයෙ සැරයක් එනවා. ඉතින් මේක දිගට දිගට කරනකොට අර වර්ධින ගානට සාපේක්ෂව හරියන ගාන වැඩි වෙන්න ෆ්‍රීකවන්සි එක වැඩි වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ තමයි මේක ගයිඩ් කරගෙන ගිහිල්ලා බුල්සයි එකට තියන්න පුළුවන් වෙන්නේ. ඉතින් අර පළවෙනි සැරේ මේනකොටම කලබල වෙන එක තමයි කෙලස් වෙන්නේ. කලබල වෙන්නේ නැතුව දැන් මේක මේ මට පින තියෙනවා. මට පොටෙන්ෂල් එක තියෙන බව දන්නවා. ආයෙ කරන එකයි තියෙන්නේ. ඒකට කරන්න තියෙන්නේ අර පළවෙනි දවසේ හරියන්න උදව් වෙච්ච ආසන්න කාරණා තියෙනවානේ. මොන මොන හරි තමන තමයි තේරෙන්නේ සමාධිස්සච නිමිත්තක් ගහයි යෝති කියලා කියන යම් දවසක මේ වගේ නොගිය සමාධියකට ආවනම් එදා නිමිති වෙච්ච පසුබිම තියෙන උදේ වරු වේද වාඩි උනේ උතුරු බල්ලද වාඩි උනේ කනාලද වාඩි උනේ රක්මන් කළද වාඩි උනේ අන්නේ ටික බොහෝම යටහත් පහත්ව සපෙලා දෙන්නේ කියනවා ඒත් එන්නේ නැහැ නමුත් එච්චර අපිට කරන්න පුළුවන් නේ කරගෙන යනකොට දෙවෙනි දවසේ තෝකී ගිහිල්ලා තුන්වෙනි දවසේ තෝ ගියාට පස්සේ තමයි අපිට කියන්න පුළුවන් වෙන්නේ මේක හීනයක්ද හිතලුවක්ද මත්වීමක්ද ඉතින් බුදුරජාණන්සේ මේකට දෙන ප්‍රායෝගික නැත්නම් විද්‍යානුකූල දේ ඕකම නැවත නැවත කිරීමෙන් තමයි ඔබ සාතික කරන්නේ බුදු කෙනෙක් හිටියානම් පුළු කියන බුදුරජාණන්සේට ආශය අනුශය ඥානෙ තියෙනවා කියන්න පුළුවන් වෙන කාටවත් කරන්න බෑ කියනවා නම් බොරුවක් එච්චරයි මට කියන්න දෙන්නේ කවුරු හරි කියන මේක අතරින් ධ්‍යානෙමයි මේක සමතෙමයි කියලා ගෙස් එකක් විතරයි ඒක කරවලට తాවකාලික සතුට වෙන්න පුළුවන්. නමුත් ඇත්තද නැද්ද කියන්න බෑ. නමුත් ඒ හරියනම දේ තමයි දැන් මේ තුන් ශ්‍රේණිය හරියට මම කියන්නේ. ඒකම නැවත නැවත කරන්න බාධාවක් නැත්තම් අපිට ඒක තමයි අපි පෙර පෙර කළ පිං කියන්නේ. නැවත නැවත කරන්න බාධාවක් නැහැ. ආන දිගට දිගට කරගෙන යන්න ඕනේ. එතකොට ලැබෙන ලාභය තමයි ෆ්‍රීකවන්සි එක වැඩි වෙනවා. නොවැරදි අර්ධි වදින ගාන එල්ලෙට වදින වේගය ටික ටික වැඩි වෙනවා. ඒක painfully slow. ඒ ඒ ලැබෙන අත්දැකීම පටන් ගන්නකොට පුදුම මන්දෝත්සහය කරනසුලි painfully slow no there is no other way it's only trial and error method we have ඉතින් ඒක දිගේ අනේකයි තියෙන්නේ ගරුතර ස්වාමින් වහන්සේ අද දින අප වැඩසටහනේ අවසාන දිනය බැවින් මෙම ප්‍රශ්නය ඉදිරිපත් කිරීමට සිදු වෙමි. ඊයේ දිනේදී ධර්ම සාකච්ඡාවේදී ඔබ වහන්සේ පැවසුවා තම ශරීරයට ආදරය කළ යුතු බවත් එය හොඳින් රැක බලාගත යුතු බවත්. <coughs> මෙවැනිම වැඩසටහනකදී ඔබ පවසා තිබුණා තම ශරීරයේ ජරා ගොඩක් බවත්, කුණු වී දි වෙන බවත්, සොටු දියර ගලන කුණු ගොඩක් බවත් මේ හොඳ මේ පාදා දෙන මැනවි මන්දයත් grooming is very important in these countries බොහොම සිට grooming ඒ ඒකෙදි අසුචියක් සහ දිරණ ගතිය වෙන දේ මම කරන දෙයි දෙකක් තියෙනවා මේ ශරීරය කියන එක ඒක වෙනදී චිත්තනිය ධර්මනියාවට සිද්ධ වෙනවා මේ වැඩි වැඩි ගන්න මේ හරකා මේ මේ ගුණා මෝඩයා වුණාට කරත්තය අදින්නේ ඌනම් හම්බෙච්ච තල්ලුවෙන් ඉස්සලම් පුණක් ටික අරගෙන ඕනේ ගෑනිට සාරි අරගන්න. මේ ගෑණි තමයි හොඳ කියලා සාරි අරගන්න ගියොත් හරකට ගන්න නැතුව තු අදින්නේ නැහැ හෙට. එතකොට ඉවරයි වෙනි. ඉතින් ගුණා හරකන කරත්ත වෙනින ගුණාට සලකන්න ඕනේ. එනිසකට කියන ශරීර සිරුර පිළිදැඟු ශරීර පටිජග්ගණය නැගිටට පස්සේ උදේ ඒක හොඳට සකස් කරලා හරි ගසලා තියාගන්න මොකද නැත්තම් මේකේ පූයාව වැగిරෙනවා ඒ නිසා වැగిරෙන පූජාවට තවත් පූජාව එකතු කරන්න යන්න එපා. ඒ පූජාව වැగిරෙන බව දැනගෙන අපි මේක Brahmacharya නියදවන්නේ. Brahmacharya අනුග්‍රහය කියලා බුදුහාමුදුරුවෝ කියනවා. Brahmacharya අනුග්‍රහය. මතු කෙලස් නොවිපදි වීම පිණිස මේ කෙල ලෙඩ නොවීම පිණිස වේදනා නොවීම පිණිස කාණ්ඩ ඕනේ. කාණ්ඩ ඕනේ. බලන්න ඉවල තමයි වැඩ ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි හුඟක් කියලාට කරන්නේ මේ ශරීරයට සලකන්නේ අ හතුරෙකුට වගේ. කිසිම වෙලාවක සමබර භාවයක් මේ කායට දෙන්නෙම නැහැ. මේ ලෝකේ තියෙන කිසිම රස්සාවක ශරීර සම්බර නැහැ. ඉතින් ඒක පැත්තකට අදිනවා. ඒක පැත්තට ගිහම මේ පැත්තේ බෑරින් යනවා. ඊට පස්සේ ඉවරයි. ඊට පස්සේ ආයෙ කොහෙන් බෑරින් ගන්නද? ඔරිජිනල් කැලි ගන්න නැහැ. ඒක නිසා ඉඳලා හිටලා මේකට සමබර වෙන්න දෙනවා. හොඳට ඉඳලා හිටලා ටිකක් ඒ ශරීරය වෙනුවෙම 100%ක්ම හිත යොදලා කායන පස්සනා කරන්න. එතකොට තමයි අපිට මේකේ යථාභාවය දැනගන්න පුළුවන්. ඉතින් මේ අපි සරුවචනගේ සාරිට කොහොම සලකන්නේ කියලා බලන්න. දකින්නකොට වඳිනවා. තිසිතක් මහා පුරුෂ ලක්ෂණ 80ක් ව්‍යංජන මහා පුරුෂේ. ඉතින් බුදුසසුනේ පිනර පහළ වෙච්ච දෙන්නේ. බුදුසසුනේ මේ කවුද මේ මුණ දිහා බලන හිටිය හාමුදුර කවුද අර පැය දවස් තුනක් වක්කලි හාමුදුර දිහා පළවෙනි දවසේ කරනකම් බලන හිටියා දෙවෙනි දවසෙත් බලන තුනේ වර්ග වක්කලි මේ මේ කුණු කංචස්කන්ධ දිහා බලනදී වැඩේ මොකද්ද කියලා බුදුන් කියනවා තමන්ගේ ඇඟට අත දික් කරලා කුණු තමයි අපි නිකක දලකන්නේ 13 අංශලා වියන්නේ බුද්ධ ශරීරයට සලකන්නේ අනිත් වගේ මේ නිවන් දකින්න කයට සලකන විදිය මෙච්චරයි කියලා කියන්න බෑ මේකට සැලකුවේ නැත්නම් ඒකෙන් පැහැදිලිව පේනවා මේකට යම් තාක් යම් කිසිම ද්වේෂ කරනවනේ ඒ ද්වේෂය අනිවාර්යයෙන්ම අනික් එක්කනට කරනවා. තමන්න තමන් ප්‍රේම කරන එක්කනට විතරයි තව කාට හරි ප්‍රේම කරන්න පුළුවන්. ඉතින් අපි අනුන්ට ප්‍රේම කරනවා කියලා කියන්නේ අනිවාර්යයෙන්ම තමන්ට ප්‍රේම කරන්නේ නැහැ. ඒක නිසා තවත් තරහ වෙන්න කීයත ඇයි මේම? ඒක හොඳ නෑ මේවා කියන්නේ තේ වගේ වදිනවා. මම කවුරුත් මුණ දිහා බලන්නේ මේ කියන්නේ. යම් කිසි කෙනෙක් බල්ලන්න කැමති නම් ඌ මනුස්සයන්ට අප්‍රිය කරන එකෙක් කියලා කියලා තියෙනවා. වැඩි උරතල් සතුන් අසුරු කරන්නේ මනුස්සත්වයට ද්වේෂ කරන එක නයි කියලා. ඉතින් මේ රටවල හොඳට පේන්න තියෙනවා බල්ලන්ට කොච්චර වීදම් කරනවද කියලා. ඒ කියන්නේ Tamanට Taman ප්‍රියත් නැහැ, මනුස්සයන්ට ප්‍රියත් නැහැ. ඒ වෙනකොට බල්ලෙක් හොඳයි. මොකද ඕන වෙලාවක වලිය ගහනවා. කියන දේ අහනවා. එකම එකෙක්වත් කියන දේ අහන්නේ නැහැ. දරුවා අහන්නේ, ගෑණි අහන්නේ, ලෝය අහන්නේ, ડોක්ටර් අහන්නේ, මොකෙක්වත් අහන්නේ. ඒ නිසා වලිග ගහන බල්ලට ඕනේ ගානක් වේදම් කරනවා. ඒකෙන් පේනවා manussත්වයට ද්වේෂ කරනවා. ඔය ප්‍රසිද්ධිය කියන්නේ බා කිව්වොත් එහෙම බල්ලෝ ඇති ගන්න මිසෝ අපිත් එක තරහ වෙනවා. නෑ එහෙම අපිට බල්ලොත් එක තරහකුත් නෑ මිනිසුත් එක තරහකුත් නෑ. මේ ස්වභාවය. තමන තමන් ප්‍රේම කරන එක නා කොහොම කෙරුවත් සියලු සත්‍යයන් කෙරේ ප්‍රේමේ තියෙනවා. තමන තමන් ප්‍රේම කරන්නේ නැතුව අනුන්ට ප්‍රේම කරන එකනට කියන්නේ gedetta මර ගාතේ ලෝකෙට පරකාශය ඒක තමයි අද කරන මෛත්‍රී භාවනාය කෙරෙන්නේ. කොයි වෙලාවක හරි හොඳ ලස්සනට වාඩි වෙලා සමවරව ඉඳගෙන සන්තෝෂෙන් වාඩිලයි. නිවන කියන්නේ ඔච්චර. ඔච්චරමයි නිවන කියන්නේ. වෙන මොකක්වත් නැහැ. ඔක දිගට පවත්වන්න පුළුවන් නිවන තමයි ඉන්නේ. ඒ නිසා කීයද ඇයි පත්‍රලේ හොඳට වාඩිලා පැයක් ඉන්න පුළුවන් නම් පැයම මේ කයත් එක්ක නම් ඉන්නේ අරහත්. රහත්. ඒ සඳහා කරන්න තියෙන මොනවද ඒ ඔක්කොම කරන්න. ඒක හොඳට නාවන්න, කවන්න, පොවන්න ඔක්කොම කරලා කරත් බැනගෙන හොඳට බර හදන එකයි තියෙන්නේ. ඒ නිසා මේ බුදුහාමුදුරන්ගේ ධර්මය නිවැරදි නෙවෙයි ශරීර සෞඛ්‍යයක් කරන් දෙනවා. මානසික සෞඛ්‍යයක් කරන්නේ. සත්තානම් විසුද්ධිය කියලා තියෙනවා. ඒ සඳහා එකයි කරන්න කියන්නේ චත්තාරෝ සතිපට්ඨාන. එලෙමසිට සීගත කරන්න. මොකද එලෙමසිට කරන්නේ ඉන්නේ ඉරියව්වට. යත යතාවා කායෝ පනීතෝති තත තතනම් පජානාති යම් යම් ආකාරයකට කය හිටලා තියෙන ඒ ඒ ආකාරය දැනගෙන සතුට වෙන්න. ඒකට කියනවා දුර්ලභෝ manussත්ව ප්‍රතිලාභෝ දුර්ලභාකන සම්පatti. මේ ලැබිච්ච manussත්ව ආය දුර්ලභයි. මේ හම්බෙච්ච ශරීරයේදී තව කෙනෙකුට ප්‍රේම කරන්න යන්න එපා. ඒ හැම වෙලාවෙම මේකට වෛර වෙනවා. ඒක මේ ලැබිච්ච ෂණ සම්පත්තියේදී හිත හරියයි කියලා හිතන්න එපා. ඒකට මේ වර්තමාන මොහොතේ වසුරු හෙලෙනවා. වර්තමාන මොහොත තමයි හොඳ මේක. ආන්නේ තත්තර ගත්තට පස්සේ අපිට සතුටු වෙන්න වෙන මොකක්වත් ඕනේ නැහැ. ඒක නිසා මේක අසුචි බබ හැබැයි ඒක වෙනම කතාවක්. මේ දිස්සක් කුණපය ඒක වෙනම කතාවක්. නමුත් නඩත්තු කෙරුවොත් අපිට අවශ්‍ය වැඩේ ගන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ ප්‍රශ්නයක් තියෙනවා එතන. මේ කයට ආදරය කරනවා කියලා එතන කය අනුව බලනවා කියලා කියන්නේ එතකොට සතිය ඒ සතියේ කය පිටලා තියෙන එක නේද කියන්නේ එතන කය තමයි pivotal point එක. කය තමයි benchmark එක. ඕන දෙයක් කරන්නේ මේ කයට සාපේක්ෂව. අපි බම්බේ කියන්නේ මොකද්ද? අත දිගහැරපුවා. රියන කියන්නේ මොකද්ද? අඟල කියන්නේ මොකද්ද? මේ ශරීරෙන්නේ අනික්‍යවමනින්නේ. ඒකට ඔක්කොම අපි පදනම් කරලා තියෙන තමන්ගේ කයනේ. එංගලන්තේ තියෙනවා යාරේ කෝදුවක් දාලා මියුසියම් එකේ රත්තරලින් හදලා. ඒක නෙවෙයි යාර කියන්නේ මෙතන මෙතන තියෙන දුර. මේ වගේ දෙකක් බම්බේයි. දැන් මගේ බම්බේ ඔයාට එන්න හම්බෙන්නේ ඒ බම්බේට. <laughs> ඒ මයික ටිකක් දිගයි. ඒ නිසා අපි ඕම දෙයක්ම නෙන්නේ තමන්ගේ ශරීරයට සාපේක්ෂව. ඉතින් ඒ නිසා ශරීරය තමයි බෙන්ච්මාර්ක් එක. ඒ තමයි යාඩ් ස්ටික් එක. නිසා මොන දෙයක් කරන්න ගියත් මේකට සාපේක්ෂ කරන එක තමයි කරන්නේ. ඒක බාහිර අරගෙන කරන්න ගියොත් තමයි කවදාවත් වරදින්නේ නැහැ. දැන් මම කියත් මාලි පොන්සේකාගේ බම්බේ අරගෙන මගේ බම්බේ කියලා හිතන කතා කරන්නේ. දැන් උග දෙනෙකුට ඒක නෙවෙයි වෙලා තියෙන්නේ. එක්කෝ මයිකල් ජැක්සන් එහෙම නැත්නම් ගාමිනි පොන්සේක නැත්නම් මාලි පොන්සේක නැත්නම් මො කවුරු හරි අර ගන්නවා. ඒක තමයි අයිඩල් එක කරගන්නේ. ඊට පස්සේ ඒකට අනුව ජීවත් වෙන්න ගියාම මන විකාරයක් නෙවෙන්න තියෙන්නේ. කකුල ජපන් බඩ දරුමන් ගේතගේ අපලේ. මේ තමන්ගේ තමන්ගේ தත්වෙට එන්න බැරි කමනේ බුදුජානනාංශය ඒකනේ කියන්නේ ඔය ඔක්කොටම ඉස්සලා මේ පොඩ්ඩක් තමන්ගේ බේස් එක තමන්ගේ බෙන්ච්මාක් එක තමන්ගේ රෙෆරන්ස් පොයින්ට් එක ඒක හදාගන්න ඒක පිරිසිදු වෙන්න ඕන කතා දෙකක් නැහැ ඒක පිරිසිදු වෙන්න ඕනේ ඒ ශරීර පටිජග්ගණය කියන එක ඕගොල්ලෝ කියවලා නැත්තම් භික්ෂුණී විභංගේ කියවන්න කාන්තාවන්ට මම කියන්නේ පිරිමින්ට ඕන නම් භික්ෂු විභංගේ කියවන්න බුදුරජාණන්සේ ශරීරයක් නඩත්තු කරන හැටි ආයේ මොකුත් නැහැ කිසිම තැනක එච්චර හයිජිනික් හයිජින් එකක් එහෙම නැත්නම් අපි කියන්නේ මේ ස්වස්ථතාවයට කියන්නේ සෝෂල් සමාජ සෞඛ්‍ය public health prevention සියද සියක්ම තියෙනවා අපි ඒක පැත්තක දාලා මේ පිස්සුවක් පිටිපස්සේ යන්න පටන් ගන්න තියෙනවා මේ වෙන මොකද්දෝ හෙල්ත් එකක් කියලා. ඒකේ තියෙන්නේ කියුරටිව් ඇන් තෙරපි විතරයි. ප්‍රිවෙන්ෂන් එක සම්පූර්ණයෙන් මරලා තියෙනවා. බුදු ජානසාව තෙරපි කියුරටිව් බොහොම ටිකයි තියෙන්නේ. ප්‍රිවෙන්ෂන් තියෙනවා. දැන් prevention is better than nothing. නමුත් අපි දැන් සෞඛ්‍ය විද්‍යාව ඉස්සරහින් තියන බුදුහමර පතර දාලා. ඊට පස්සේ කරන්න දෙන්න. ඊට පස්සේ ඉතින් හම්බ කරන 55 වෙනකම් පුදුමාකාර විදිහට හම්බ කරනවා අපි. සඳ උදේ ගහගත්ත අමුඩේ සිකුරාදා හැන්ද වෙනකන් ලියන්නේ හම්බ කරනවා 55 වෙනකොට මොන්න මාරාන්තික ලෙඩක් වෙනවා අර තේරම ඉවරයි ඒකට ඊට පස්සේ ඉංගා කකා ඉංගා නොකා ජීවත් වෙන්න වෙනවා ඈ කොයි වෙලාවෙ හරි වෙනකොට 55 දී මරණ මාරාන්තික ලක්ෂණ එනවා මැරෙන්නේ මේකෙන් කියන ලකුණ එනවා 55 කියන්නේ ඒකයි මරණ ලෙඩේ තේරෙනවා ඊට පස්සේ අර හම්බ කරපු තේරම ඉවරයි මැරෙන්න වෙන්නේ හිඟා නොකා හිඟා කකා. එමේ තමන්ගේ ශරීරයේ නඩත්තු කරන්න සෞඛ්‍ය නඩත්තු කරන්න නඩත්තු කරලා බැලුවාම පේනවා බුදුරජාණන් වහන්සේ විතර ඒකට උත්තර දීලා නැහැ. කිසිම මොනම ශාස්ත්‍රීය වංශනමක්වත් නැහැ. මේ ශරීර නඩත්තුවට උත්තර දීලා ඒ නිසා ඒක හොඳට මතක තියාගන්න මේකට කෝවිලකට වගේ මේකට දේවාලයකට වගේ මේකට දනදා වහන්සේ වගේ මාලිගාව වගේ ශරීරය හොඳට නඩත්තු කරන්න ඕනේ. ඒ කායිමත් අහගන්න එපා. තමන්ගේම ශරීරයෙන් අහන්න ඕනේ බොඩි නොලෙජ් එකෙන් අහන්න මට කන්න කැමති මොනවද? මොනවද අවශ්‍යතාවය මොන ඉරියව්වකට තින්න කැමති කියලා කියනවා. ගරු ස්වාමින් වහන්සේ ධාන වලට ආතාලව ප්‍රීති සුඛ ඒකග්ගතා හඳුනාගන්නේ කවර ආකාරයකටදයි පැහැදිලි කර දෙන්න. වාචර නිරෝගී. තමන්ගේ අත්දැකීමක් කියනවා නම් මේ තුන්වෙනි සැරේට මම කියන්නේ. ඒ අත්දැකීම් නැතුව මේ කොයි ළමයාගේ කේන්දරයද කියලා මම දන්නේ නැහැ මේ. බබා පොඩ්ඩක් මට පෙන්වන්නකෝ. කෙල්ලෙද්ද කොල්ලෙද්ද කියලා බලන්න එපා මේක නැතුව කොහොම මේ නැකතෙම සුද්ධ කරන්න බෑ. එහෙම එක්ක තියෙනවා මොකද්ද කියනවා මේ ඒ වෙලාවේ වෙලාවේ හැටියට ප්‍රශ්න අහන වෙලාවේ හැටියට බලන්න පුළුවන් නක්කත් ක්‍රමයකුත් තියෙනවලු. මොකද්ද හොඳ ළමක් කියන්නේ. මේ නෙවෙයි සාමාන්‍ය කරන ළමයාගේ උපන් වෙලාව ගිහිල්ලා දෙන්න ඕනේ. පුතුණාට පස්සේ තමයි කේන්දර හදන්නේ. හම්බෙන්නේ ඉස්සෙල්ලා කේන්දර හදන කතාවක් නැහැ. ස්වාමීන් වහන්සේ මම මේකට ඇඩ් කරන්න නම් පුළුවන්. මොකද මේ ප්‍රශ්නේ මටත් තියෙනවා. මේක ලියපු එක්කෙනාගේ වෙනුවෙන් මම ඒක කියන්නම්. සාමාන්‍යයෙන් මට හුඟක් වෙලාවට දැකලා තියෙන්නේ දැකලා පුරුදු වෙලා තියෙන්නේ ඉඳගෙන ඉන්න වෙලාවේදී අපි උස්ම ගැනනේ මෙනෙහි කරන්නේ. එතකොට මම මට තේරෙනවා යම් කිසි ස්ථානයේ ස්ථානයකට එනවා කියන එක. හැබැයි මේ ස්ථානයේදී සලකුණු බලාගන්න එක තමයි මම හිතන්නේ අවශ්‍යතාවය තියෙන්නේ. ඉතින් මේ පළවෙනි ධානයේට දෙවෙනි ධානයේටද පළවෙනි එකකින් දෙක දෙකෙන් තුන කොහොමද ඩිස්ක්‍රිමිනේට්ලි බලන්නේ කියන එක. තුනෙන් හතර. ඉතින් මම හිතන්නේ ප්‍රීත සුඛ ඒකග තාවය කියන එකේ සමහර වෙලාවට අපිට අඳුර ගන්න පුළුවන් නම් ඒ reference points මං අහලා තියෙනවා හැබැයි හරියටම තර්කයකට වගේ දාගන්න බැරි නිසා මං හිතන්නේ මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරලා තියෙන කියන. ඔයකට මෙහෙම දෙකක් මම කියන එකක් තමයි ඔය විදිහට ඔක විසඳගත්තේ නැහැ කියන්නේ ප්‍රීතියක් දන්නෙත් නැහැ සුඛයක් දන්නෙත් නැහැ පස්සද්ධියක් දන්නෙත් නැහැ. එහෙම නැත්නම් පළවෙනි ධ්‍යාන දන්නේ දෙවෙනි ධ්‍යාන දන්නේත් නැහැ. නමුත් මේක දිගට කරගෙන යන්න බාධාවක් නැහැ නේ. ඒකනේ උත්තරේ. එක. දෙක භාවනාදී ලැබෙන ප්‍රීතියක් හෝ සුඛයක් හෝ පස්සද්ධියක් වෙන එක ප්‍රශ්නයක්ද උත්තරයක්ද? මං හිතන්නේ මේක උත්තරයක් වෙන්න ඕනේ කියලා. මේක ප්‍රශ්නයක් කරගන්නේ. මෙහෙම ගියොත් එimhe හම්බෙන හම්බෙන එක ප්‍රශ්නයක් කරගන්න. මේ හම්බෙ මෙව ලැබෙන්නේ උත්තර වශයෙන්. කියන භාවනා ඉදිරි ගමනක් වශයෙන්. නැත්නම් කෙලෙස් අඩුයි. ඒක ප්‍රශ්න කරන්න ගත්තොත් ඔක්කොම භාවනා පැත්තක දාලා දැන් ඔන්න පටන් අර ගන්නවා මේකේ නඩු විසඳන්නේ. ඉතින් වෙන්නේ මොකද්ද? ගමන පැත්තක මේ විමසුන්න ඕන ඇවිල්ලා තියෙනවා ප්‍රඥා ස්වරූපයෙන්. ඒකට කියන්නේ විචිකිච්ඡාව ඥාන ස්වරූපයෙන් වංචා කරනවා. ඥානමුඛේන විචිකිච්ඡා වංචේ මේ වංචක ධර්මයක් වැඩ කරන්නේ. යාට හිතෙන්නේ මේ ඥානයක් මේ විමසුන්න ඕනක් මේ වැඩ කරන්නේ. මේ ධම්ම විචක්ක නමුත් වෙන්නේ මොකද්ද? භාවනාව යන්නෙත් නැහැ. ඇති වෙච්ච උත්තරේ ප්‍රශ්නයක් කරගන්න. ඉතින් ඒකට මේ ඒක ඒ කියන්නේ මානසික රෝගයක්. භාවනාවේ හම්බෙන හැම දෙයක්ම තියේදි කරගෙන යන එක බාධාවක් නැත ඔක්කොම පැත්තක තියලා තමන්ගේ මොකද්ද මේන් ඔබ්ජෙක්ට් මේ මොකක්ද ඒක කියන්නේ ප්‍රයොරිටි එක ඩිස්ටර්බ් කරගන්න එපා. ප්‍රයොරිටි එක මේ බයි ප්‍රොඩක්ට් එක නිසා ප්‍රයොරිටි එක ඩිස්ටර්බ් කරගන්නවා නම් ඒකට හම්බෙන හම්බෙන හැම උත්තරයකම ප්‍රශ්නයක් ඇති කරගන්නවා. මන්දර මගේ ජීවිතේ කව මම කවදාකවත් මට ඕක වෙලා නැහැ. ඒ නිසා මම සමහරට ওই ප්‍රශ්නට උත්තර දෙන්න සුදුසුෙක් නෙවෙන්නේ. මට මොනවා කරන්න ගියත් බයි ප්‍රොඩක්ට් හම්බ වෙනවනේ. මගට කවදාකවත් මගේ මේන් ඉන්ඩස්ට්‍රි එකට බාධා කරලා නැහැ. බයි ප්‍රොඩක්ට්ස් ඒවත් එක කතා කරන්න ගියොත් මේන් ප්‍රොඩක්ට් එක අප්සෙට් වෙනවනේ. අපි දැනගන්න ඕන ප්‍රයොරිටි මොකද්ද? Tamanට සතුටුමත් වෙන්න පුළුවන් නම් දැන් මේ ප්‍රීතිය ආවට පස්සේ සතුටුමත් වෙන්න බැරිකම තියෙන වැඩිකම පුළුවන්කම. සුඛය ආවට පස්සේ වැඩියෙන් කරන්න පුළුවන්කම තියෙන අඩුවෙන් කරන්න පුළුවන්. ඒ වැඩියෙන් කරන්න පුළුවන් ඕකම කරන එක ඕපන් ඇඩ්වයිස් එක. ඒ වෙනුවට මේක විසඳගෙන මිසක් යන්න බෑ කියලා කිව්වොත් එහෙම මට තේරුණේ හැටියට නම් ඒක විසඳක නෙවෙයි මම හිතන්නේ ලක්ෂණ අඳුරගන්න එකේ රෙෆරන්ස් පොයින්ට් එකට කරත ඒකට ඇත්තටම තීරිකෙන් යන්න පුළුවන් ඊපස්සේ චින්තාවෙන් යන්න පුළුවන් ප්‍රායෝගිකව යන්න පුළුවන් නමුත් ඒක මේ වෙලාවේදී අනිවාර්ය දෙයක් නෙවෙයි මේක නැතුව යන්න බැරි නම් මේක බාධාවක් නම් එහෙනම් මෙයා ප්‍රශ්නේ උත්තරයක් කරන උත්තර ප්‍රශ්නයක් කරගෙන ඒක හදා ගන්න ඕනේ මේක තියේදී යන් මොකද දැන් මේ පාරේ ට්‍රැෆික් නැති වෙලාව මිල ගමන කරගන්න ඒසොත් ඉතින් ඒක ඒක මේ හුඟක් වෙලාවට සද්ධාවන්තයට කවදාකවත් වෙන්නේ නැහැ. මේ ශ්‍රද්ධාව වෙනුවට විචිකිච්ඡා පහළ වෙච්ච වෙලාව. දුවට මතක තියාගන්න ඒක හරි දරුණුයි එතකොට. මෙහෙම කියනකොට හරි දරුණු. මේ ශ්‍රද්ධාව නැති අයට වෙන වැඩක් කියලා කියත හැකි මූණ දිහා බලාගෙන. මම කියන්නේ ඔයාටම කියන්නේ මම මේ. කරුණාව පිළිගන්නවා. ශ්‍රද්ධාව නැහැ. සද්ධාව තියෙනවනම් තේරුම් ගන්න මේක උත්තරයක් මේ ගමනට පවන් සැදීමක් අපි යන් පස්සේ බලමු මේ තෝර බෙර ගන්න එක මොකද අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ මේ සීගන් සීගන් කියලා ගමන යන එක පිටිපස්සේ තමයි කියකිල්ලනවා අවසරයි ස්වාමීන් වහන්සේ ඊ හවස භාවනා කරන වෙලාවේදී පළවෙනි ධානය ලබා ගන්න උත්සාහ කරා. එතෙන්දී ටිකක් වෙලා භාවනා කරනකොට ඔය අහන ප්‍රශ්න අනුව කාය ප්‍රීතිය වගේ දැනුණා. එතකොට දැනගත්තා දැන් ප්‍රීතියක් ලැබුණානේ දැන් තමයි ධානය මාරු කරන්න අවස්ථාව දෙවෙනි ධානයට. දෙවෙනි ධානය බල බල හිටියා ඉච්චරයි කරන්න පුළුවන් උණීයට. ඒ මගේ අත්දැකීම මම ඒක ඉදිරිපත් කරා. ඔය ඒක මෙතෙන්දී යෝජනාවක් වශයෙන් ගේන්න පුළුවන් ස්ථිර කරන්න බෑ. මොකද ප්‍රීතිය පස්සනම් ප්‍රීතියක් තියෙනවා කුද්ධිකාපීති කණිකාපීති උබ්බේකාපීති භරණාපීති කියලා කොයි එකද දන්නේ ඔය අවිල්ල තියෙන්නේ ඒ දැනට අර පරීක්ෂා කරනකොට දැනුන දැනුන යම් ඒක හරි යමක් ලැබිලා තියෙනක හොඳයි නමුත් ඒකේ රේන්ජ් එකක් තියෙනවා ඒ නිසා අපිට කියන්න බෑ මේ එන්න පටන් ගත්තද ඇවිල්ලා ඉවරලා අවසානයකද පෙන්ලා තියෙන්නේ කියලා. ඉතින් ඔක්කොම ස්ට්‍රැටිෆයි කරලා පේන්න එහෙම තැම්පත් වෙන්න ඕන. ඒක තමයි මණ්ඩි බිඳුනට පස්සේ තමයි කියන්න පුළුවන් වෙන්නේ පෙට්‍රල් එළියට ගන්නකොට බොර ඒක හරියට මේක ග්‍රීස් මේක එසේ 40 මේක 20 30 මේක පෙට්‍රල් මේක ඩීසල් මේක කියලා ඒක ස්ටැටිෆයි කරාට පස්සේනේ ප්‍රොඩක්ට් එක එන්නේ එළියට එන්නේ කළු තෙල්. ඒක දැක්කට පස්සේ තෙල් හම්බුනායි කිව්වට රිෆයින්මන්ට් එක වෙලා නැහැ. ඒක නිසා තමයි සත්‍ය සම්පජඤ්ඤයත් එක්ක යන්න ඕනේ යුද්ධ යුද්ධේ දිනාගත්තට පස්සේ බලයේ තහවුරු කිරීමේ මෙහෙයුමක් කරන්න ඕනේ. ඒක යුද උපක්‍රමයක්. බලයේ තහවුරු කරන්නේ නැතුව දිගට දිගට යන්න ගියත් එහෙම අහුවෙන්න පුළුවන්. අන්නේ වගේ අපි මේක නැවත නැවත වෙන්න දෙන්නවා. වෙනකොට පේනවා මේ quantity එක හම්බුනාට ඔය qualitative definition එක එන්න කල් ගන්නවා. ඒක හුඟක් වෙලා යනවා. අපි හිතනට වැඩිය හුඟක් වෙලා යන දෙයක් තමයි මේ අපි අපිට ලැබිච්ච දේ මොකද්ද කියලා හරියට දැනගන්න එක. වෙනිට කියනවනම් හම්බ කෙරුවට පස්සේ ඒක අරසා කිරීම හරි අමාරුයි. ඒ වෙනුවට බුදුහාමුදුරු දීලා තියෙන ඕක නැවත නැවත එන්න අරින්නේ. ඒ කියන්නේ අහුවෙන්නේ අපි ඔක ප්‍රථම ධානය කියලා විනිශ්චය කරපු දවසේ දාම අහුවෙලා ඉවරයි. ඒ එන් අදහස් කරන්නේ පළවෙනි ධානය තව ඉඳලා ඉඳලා මේක පරීක්ෂා කරලා බල බල ඉඳලා ප්‍රීතිය හරියටම තහවුරුන දාට දෙවෙනි එකට යන්නේ එහෙමද? එහෙම නෑ. එහෙම කියන්න ඕනේ. මෙහෙම කරගෙන යන්න. ඒකට භාවනාවෙම පන්නනවා ඔක එහාට. කියන්නේ ඒ පසුබිම හදිගාරසෙ පන්නනවා. ඉතින් ඒකට යන්න ගන්නවා. ඒකට බය වෙන්න දෙයක් නැහැ නේ මේ ඇලෙන පැත්තට මැත්ත ගහලානේ තියෙන්නේ. ඒකට තේරෙන්න පටන් ගන්නවා මේක අත්දකින්න ටෙන්ෂන් එක අඩු වීම හරහෝ, ප්‍රීණනේ වැඩි වීම හරහෝ, ශ්‍රද්ධාව වැඩි වීම හරහා මට්ටම් වගේක් තියෙන බව පේනවා. ওই මට්ටම් එක පොතකවත් තියෙන එක නෙමෙයි සිද්ධ වෙන්නේ. අත්දකින්න එක සම්පූර්ණ වෙනස් කතාවක්. ඊට පස්සේ ඒක තව කරකට කියන්න ගියාම ඊටත් වැඩි අපබ්‍රංශයක් කරනවා. ඉතින් අපි මේක පෙන්වන්නේ හරියට අර මේ ලේගෝ සෙට් එකේ තියෙන හතරස් කෑලි වගේ කෑලි ඇති කියලානේ. ඒ චෛසික ධර්මනේ ඕවා. ඕ කාටවත් එහෙම හරියට කියන්න බෑනේ. අපි උත්සාහ කරනවා. උත්සාහ කරාට කවදා විනිශ්චය කරන්න බෑ. විනිශ්චය කරපු ගමනම එතනදීම අපේ මෝඩකම අහුවෙනවා. ඒ කියන්නේ වලන් හැදුවට ගණන පුච්චන්න එපා. පිච්චුවාට පස්සේ ආයේක ඒ පිච්චිච්ච වලන් කැලලක් සාමාන්‍ය මැටි බවටපත් වෙන්න ලක්ෂ 20ක් අවුරුදු යනවලු. එනිසා හදලා තියෙනවා නිකන්. ඒ කියන්නේ බලන් හදලා තියෙනවා පුච්චලා නැහැ වගේ. මේ දෙවෙනි පළවෙනි ධ්‍යාන වෙන්න පුළුවන්. දෙක වෙන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. කිව්වත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි ස්ථිර කරන්න යන්න බෑ. ඒක මමමයි, මගේමයි, මගේ ආත්මය කරගත්තොත් එතන එනවා දෘෂ්ටිගත වීමේ ප්‍රශ්නයක්. මේක මෙහෙම එකක් වුණා මේ වෙන්න පුළුවන්. ඒකට කවුරක්වත් විරුද්ධ වෙන්නේ නැහැ. අපි මොකද යෝජනා මට්ටමේ විතරයි තියෙන්නේ. ඒක තමයි අහිංසකකම කියන්නේ. ඒක තමයි අ නිර්හංකාරකම කියන්නේ. මෙන්න මට බලුවෙන් දිහා හම්බුණා. ඒක තීදි කොහොමද මේ මේ මෙහෙම වෙන්නේ කියලා අපි කෑ ගහන්න ගියොත් එතකොට වෙන්නේ ඕලමලකමක් කියලා එනවා. අපි ඉතල බලුවෙන් දිහා කියලා කියාගෙන ඊට පස්සේ අයිතිවාසිකම් ඉල්ලනවා. නෑ වෙන්න පුළුවන්. ගහේ කුරුම්බා පොල් වෙන්න ඉඩ තිබේ. කැඩුවොත් නම් ඒ පොල් වෙන්නේ නෑ. ගහේ කුරුම්බා තිබ්බොත් ගහේ හැදෙනවා. ඒ නිසා මේ අපි හතර වෙනතාවට මම කියන්නේ මේක තීදි නැවත නැවත කරන්න බාධාවක් නෑනේ. අපිට කරන්න තියෙන්නේ ඒක පෙර කළ පින. මම මේකට මේ තෝරන්න බේරන්න ගිහිල්ලෙවලා ඔප්පු දෙරපුල යන්න හදනවා වෙනුවට දිගට කරගෙන කරගෙන අරග ඇත්තටම කියනවනම් පහු වෙනකොට ඉබේ සිද්ධ වෙනවා. තීරීක තියෙනවනම් ලේසි නැති වුණත් ඒ නැවත නැවත දැනුම එනකොට ඒ දැනුමේ මණ්ඩි බෙදෙන ගතිය, තහවුරු වෙන ගතිය, අවක්ෂේපණ වෙන ගතිය ඥානේ තියෙනවා. ඒකට ඉවසිල්ල තමයි ප්‍රධානම උත්තරේ වෙන්නේ. දෙකන් සරලයි. සෝමනාථ සක්මන් භාවනාව කර කර ඉන්නකොට අර හම්බේන මේ රෙලි රෙලි වගේ යන ගතිය සිලිලාරේ සමහර වෙලාවට මේ පරයන්ක භාවනාවේ ඉන්නකොට දැන් කකුල් එහෙම රිදෙනවා නම් ෂෝල්ඩර්ස් මක් දෙක මෙහෙම ස්ට්‍රග් කරලා මට ඒක ගන්න වගේ පුළුවන් හැම වෙලාවෙම නෙමෙයි සමහර අවස්ථාවල ඒ රැලි දෙකක් විතර ඇව්වහම මේ ධනිශ්‍රී දෙන එක ඔක්කොම නවතිලා ආයි කාලයක් ඉන්න පුළුවන්. ආපහු ඉතින් ආයි එනවා. එහෙම කාලයක් ඉන්න පුළුවන්. ඒ වගේ ප්‍රශ්න ඒ වගේ දෙයකට පාවිච්චි කරාට කමක් නැහැ. ඒක ඒකට කියනවා අදිෂ්ඨාන ශක්තිය කියලා පෙර බිඳලා ඇති වෙන තරම් Tamanට ඒක ඌරුව ලැබුණා නම් ඒ ඒක මට ඕන වෙලාවට ගන්න පුළුවන් తాවකාලිකව. ගන්න පුළුවන් ගතියක් එනවා. ඉතින් හදිසි අමාරුවකට අපි ඒක පාවිච්චි කරනවා. හැබැයි නිතරම දිගින් දිගටම උත්තර දෙන්නේ නැහැ. ඒ වගේ Taman කලින් හම්බ කරගත්ත අත්දැකීම් තියෙනවනේ. අත්දැකීම් හොඳට ස්ට්‍රැටිෆයි වෙච්චිලා. ඒක දිහා හිත යොදනකොටම අර වර්තමානයේ පවතින දුකට අර්ක පිළියමක් වෙන වෙලාවක් එනවා. හැබැයි 100 100 දුක නැති කරන්නේ නැහැ. తాවකාලිකව මග ආරෝගණය යන්න පුළුවන් ගතියක් තියෙනවා. අපි සමාජයේ ප්‍රෙස්ටිජ් එක කියලා එකක් තියෙනවා. ප්‍රෙස්ටිජ් කියලා කියන්නේ අපි යම් තැනකින් කෙලෙස් හොඳට කුසල් උපදවලා හොඳ කීර්තිනාමයක් අරගෙන තියෙනවනම් ගේට්ටු ළඟට යනකොටම සැලුට් එක ගහලා ගාඩ් යන්න දෙනවා අපිට. ඒ යන තාරේටම තාලේටම ඉතින් ඒක ඔක්කොටම හිටින්නේ නැහැ. අනිකුණේ ගහම ගණන් ඉතින් කයින්නවා ඉස්සර මොකද කරන්නේ? තව කෙනෙක් යනකොට ගානක් නැහැ උට යන්න දෙනවා. හැබැයි ඒක බලාපොරොත්තු වෙන්න යන්න එපා. ඒක ප්‍රෙස්ටිජ් කියලා කියන්නේ සමාජයේදී අපි කාට හරි ගනුදෙනුනේ සමාජය වෙන්නේ ඒක ඩල් සයිකොලොජි උගන්වනවා. Tamanට ලැබෙනවට වැඩිය හැම වෙලාවෙම අනිත් පක්ෂයට වැඩිපුර දෙන්න පුරුදු වුණොත් එහෙම. කියන්නේ සේවයක් හෝ මුදලක් හෝ දෙන්න ගියාම ඒ දෙන කෙනාට ප්‍රෙස්ටිජ් එකක් හම්බ වෙනවා. හම්බෙන්නේ ද්‍රව්‍ය වලින් නෙවෙයි. දකින්නකොටම තේරෙනවා මේ මනුස්සයා කාටවත් තෝරන්න පිළිගන්නේ නැතුව දෙන කෙනෙක් කියන දැන් මෙයා මං ගැන දන්නේ කියලා හිතන්නේ. එතකොට මට හම්බෙන ප්‍රෙස්ටිජ් එක මම අරය ළඟට ගියත් මගේ විල් පවර් එකට පොඩි අප්ලිප්මන්ට් එකක් ලැබෙනවා. ඒකට යා ළඟට මම යන්නෙම මට ඉතින් තරහ වෙන්නේ නැහනේ කවුරුවක්වත්. මම කවුරු සලකනවනේ කියන හැඟීමෙන් මට අර ප්‍රෙස්ටිජ් එක මෙයාගෙන් උපයපු කාර්යයට පාවිච්චි කරන්න පුළුවන්. ඒක මහබෝසත්න් වහන්සේලා ගන්නවලු. හිට පිට නැති මහ පොළවත් හොල්ලන්න පුළුවන් තරම් එනකම්. කිසිසේත්ම කවදාකවත් උදව් කරනකොට ගණන් ගණන් කිරණ කරන්න යන්නේ ඒ වෙලාවේ ගන්න බල ඔප්පරීම ලකුණු ටික කුසල් ටික ගන්න හදනවා මිසක් ආ දැන් මෙයා මයි ළඟට එනවා ඉල්ලීමක් ඉල්ලගෙන මයි ළඟ තියෙනවා මම පුළුවන් තරම් දීලා මම උපරීම ගන්නවා ඉතින් මෙයා සමහරට බයින නැති මම මොඩලයා නෝන්ජලයා ඉල්ලුවේ සත පහයි රුපියල් පහක් දුන්නා කියලා කිසි ප්‍රශ්නයක් නැහැ මේකට කියනවා random action of kindness කියලා අපි සමාජයේ හැසිරෙනකොට අපිට පේනවා එක එක්කෙනෙක් අපසසව පස්සලා ඉන්නවා. ඇඟට නොදැනෙන්න ඌලඟට ගිහිල්ලා පොඩ්ඩක් උදව්වක් කරලා දැනෙන්නේ නැති වෙන්න කළා මාරු වෙනවා. මොන විදියෙන්වත් මිනිහා දැනගන්න ඉස්සලා අපි මාරු වෙනවා. එතකොට එනවනේ ප්‍රෙස්ටිජ් එක. ඒ ප්‍රෙස්ටිජ් එක මෙතන ඉපෙව්වට අඟහරු ලෝකෙට ගියත් ගන්න පුළුවන්. මායя ඉස්සරහට ගියත් ගන්න පුළුවන්. ඒ නිසා මේ ලෝකේ කියන්නේ සත්පුරුෂයෙකුට අපරිමිත පින් කරගන්න පුළුවන් ස්ථානයක්. එයා ඒකෙදි කිරන්න මනින්න යන්නේ. අහුවෙච්ච වෙලාවේ අන්කන්ඩිෂනලි උදව් කරන්න. ඒවට කියනවා පාරමිතා ශීර්ෂයෙන් කුසල් කරනවා කියලා මේ ඉලක්කම් ලියලා තියාගෙන ශෛලකෝම් කතාව නෑ. උපරිම කරන්න ඕනේ. ඒක කරන්න පුළුවන් ශාසනයක් තියෙනකොට විතරයිලු. නිසා හම්බෙච්ච වෙලාවේ කාට හරි අපේ ලොකු සාන්තිනකොට කිව්වේ කවුරු හරි ඉල්ලීමක් කරන්නේ බැරිම තැන මිසක නිසා කාගවත් ඉල්ලීමකට බෑ කියන්න එපා. පුළුවන් නම් උපරිම දීපං. ඒතකොට ලෞසන්ද කියනවා සමහර විටක අපි මේ ඉදිරියන්ස් කියනවා ඉල්ලීම ගැන ඇඳිල්ලක් කියලා ඩිෆයින් කරනවා. ඊට පස්සේ සමහර කට්ටියට දුන්න නැති වෙච්චාම අඬන කතියෝද ඒක දෙවෙනි ඇඳිල්ල. මේ ලෝකේ කාටවත් අඬන්න තියන්න එපා. උඹ ළඟ තියෙනවනම් වහම දීපං. අය කුලේ වන්තේ ಜಾති බිරි මොකක්වත් බලන්න එපා. මොකද ඒ හම්බෙච්ච අවස්ථාව. ඒ නිසා භාවනා කරන වෙලාවක හම්බුනොත් අපිට ට්‍රැක් එක හම්බෙලා තියෙනවා ට්‍රැෆික් ජෑම් නැහැ කියලා ආයෙ බලබල ඉඳපක් කරගන්න. කරගෙන මේ අත්දැකීම ඊට පස්සේ අදිසි වෙලාවට පාවිච්චි කරන්න පුළුවන්. ඒක අතවාසියට හිතනවා තමයි. අවසරයි ස්වාමීන් වහන්සේ. මයික් එකට කතා කරන්න. තට්ටු කරලා බලන්නකෝ. මයික් එක තට්ටු කරලා බලන්න. ආ ඒකල මේ මේ ඇන්ගල් එක තියාගන්න. මම මේ කතා කරන ඇන්ගල් එක තියෙන. අවසරයි ස්වාමීන් වහන්සේ මේ ඔබ වහන්සේ අර ඔටෝ පයිලටින් කියලා අපිට තේරුම් කරන්න හදන්නේ දැන් ওই කියපු දෙයද? ඒ කියන්නේ අපි යෝනිසුමනිසකාරයට ඇවිල්ලා හිත එක් තැන් වෙලා එක එක විදිය දේවල් අපිට දැනෙනකොට අපි ඒක දිහාම අවධානයෙන් බලාගෙන ඉන්නවා දෘෂ්ටි ගැනවත් මොකක්වත් හිතන්නේ නැතුව හිතට එන එක එක අදහස් ඕනනම් අපිට පුළුවන් මේ දුක ගැන මේ චතුරාර්ය සත්‍යය දාලා එහෙම හිතලා බල බල ඒ ගමන යන්න කියන එකද ඒකෙන් අපිට තේරුම් කරගන්න ඔය ඉස්සලා කියපු එකදී ගියම ගියොත් දැන් අපි අසීමිතව කාටට උදව් කරන කතාව ගත්තොත් ඉස්සලා අපිට හිතෙන්නේ අපේ මේ අපිට තියෙන ඔක්කොම වස්තු විනාශ වෙනවා විතරයි ලෝකයා කවදා සන්තෝෂ කරන්න බෑ මේක නිකන් නාස්තික වැඩක් නිකන් හිස් කලයක් පුරවන්න හදනවා කියලා. නමුත් පිනේ එහෙම කන්නේ ගියාට පස්සේ තමයි තේරෙන පටන් අර ගන්නවා. තැනකට ගියාට පස්සේ නෑ මේ කිසිම කෙනෙක් මං ගැන අවිශ්වාස කරන්නෙත් නෑ. ක්‍රෙඩිබිලිටි ඩෙවලොප් වෙනවා. ඒක තමයි වැටහෙන්න කල් යනවා. තමන් මේක මේ මේ විනෝදාංශ කරගෙන කරගෙන යන උගා කල් යනවා මේ ධර්මයේ කලකල දේ ඵලඵල දේ කියන එක අංශුවටම සිද්ධ වෙනවා ආයි කවදාකවත් ඒක මේ අඩුපාඩුවක් වෙන්නේ නැහැ. ඒ නිසා කරනකොට නම් හිතනවා මේ ලෝකේ ඉන්න හරියක් ඉන්නේ හොරු. ලෝකේ ඉන්න හරියක් ඉන්නේ කෙලවරක් ඉවර කරන්න බැරි කෑදරු. කොහොමද ඊළ ඉවර කරන්නද කියලා. නමුත් එහෙම වෙන්නේ නැහැ. මේ භාවනා කරනකොටත් වරින් වර වරින් වර ඉඳ ගන්න ඉඳ ගන්න වාරේ අරමුණත් එක්ක ඉන්න වෙලාව වැඩි වෙන්න පටන් ගන්නවා. එහෙනම් සක්මන් කරන කරන වාරේ අපිට පේනවා වෙනකට වැඩි පියවර ගන්නක් යනවා. ඒකට අපිට ගේන් වෙනවනේ මොකද්ද? අපි ළඟ එනවනේ මූණට අරමුණට මූණ දාලා තබා ගැනීම කුසලතාවයක්. ඒ කුසලතාවය වැඩි වෙගෙන වැඩි වෙගෙන යන්න ගියාට පස්සේ අරමුණ මූල කර්මස්ථානයේ වුණත් වෙන කර්මස්ථානයක් වුණා ප්‍රශ්නයක් නැහැ. එන දෙයට මොන දෙමිල්ලේ දැන් තියෙන්නේ. මේක මූල කර්මස්ථාන අරක මූල කර්මස්ථාන නෙවෙයි. ඒතකොට නෙවෙන එකටත් හිත දාපුවා දාලා බය වෙන්නේ නැතුව ඉන්න ගියාම වෙනවා. ඒක ඒතකොට නපුරකුත් නැහැ. පිට පිට ගියයි කියලා නපුරක් නැහැ. ඒක දන්නවනම්. එහෙම ගියාට පස්සේ පේනවා ඒ වෙලාවට අරමුණු නොවිච්ච නැති අරමුණක ඒ වුණත් මේක පැතිරෙන ගතියක් එනවා. එතකොට හිතනවා මොකටද මේ අරමුණේම ඉන්න ඕන කියලා දැඩි මතධාරි වෙලා හිත පිට ගිය කියලා පශ්චාත්තාප වෙනවා ඕටෝ පයිලට් එකෙන් දානවා. නැත්නම් අර කලියලා දානවා. ඌ ඒ දඟ කරලා කනවා. දිගේලි කරනවා කියන එක දන්නවා. දිගේලි කරනවා කියන්නේ දිගලනුවක දාන එක මුදාහරනවා. දැන් හරක් ගෝයන් කපපු කුඹුරේ හරක් දිගේලි කර හරක් යන්න අරනවා. ඕටෝ බයින් දාන උඩු ගිහලා බැලකට වෙලා ඉඳලා ෆ්ලූට් එකක් ගහගෙන ඉන්නවා. අර ඉස්සර වගේ බෝග් එකයි කියලා ප්‍රශ්නයක් නැහැ නේද? අර ඉස්සෙල්ලා මම කියපු නිදර්ශනේ මම මේ කියන්නේ. ගොයන් කපපු ඉඩමක තනකොළ කවන හරකට අරක් කවන ගොපල්ලට භෝගිකයි කියන ප්‍රශ්නයක් ඇත්තේ නැහැ. භෝගිකයි කියලා තියෙන්නේ කාසන් නෙලනකම්. එතකන් ඔටෝ පයිලට්ින් දාන්න බෑ. ඒකටත් ඒ <laughs> ක්‍රමයක් තියෙනවා කියලා හේමනන්ද සාන්ති අපිට කිව්වා. ඒ කේමනාස් වාසික අයියා කෙනෙක් ඉන්නවලු උගේ වැඩේ මේ හරක් බලන එකතු. ඌ ගිහින් ඉවරලා හරක් අරගෙන ගිහිල්ලා බෝගේ කනකොට පැල් කවියක් කියන පිටපැත්ත ඇවිගෙන ඉන්නවලු. ලොවට දඟලාවේ කවියක් කියගෙන දැන් හරක් කනවා කුඹුරේ. අර ගානත දිහා ඉතින් දැන් අයිතිකාරයා කේමනන්ද සාමි ළඟට ඇවිල්ලා කියනවලු බලන්න වාගේ අයියා කරන වැඩේ අපි පොහොර දාලා හදන දෙයනේ. එයා ගිහිල්ලා හරක් කවනවා මම සැරයක් කිව්වා ඒත් කරන්නේ නැහැ. මිනිහා මේ හරක් කද්දිව ගවනාත දිහා බලා ඉන්නවා කියේ. ඊට පස්සේ කේමනන් සාංශය අයියට කතා කරලා කිව්වලු. දැන් බලපන් උඹ කරන වැඩේ නිසා ගමේ ඉන්නත් නැහැ. මේ මිනිස්සයි ළඹට කියන්නේ නැහැ මටයි කියන්නේ. ඊට පස්සේ කළු බැනුම් උනත් බෙදිලා අහනකොට එච්චර සැරට වදින්නේ නැහැ කිව්වා. දැන් මට නෙවෙයිනේ කියන්නේ උඹට කියලා උඹ මට ඇවිල්ලා කියනවා. ඒ ඔටෝ එඩිටින් ක්‍රම දෙකක් තියෙනවා. ඒ අනුව ඉතින් ඒක නිසා මේව ඇත්තටම අපි ඉස්සරහට යනකොට අපිට හම්බෙන endowments එහෙම නැත්නම් gifts මේක හැන්ඩල් කරගන්න බැරි එකයි අපිට තියෙන්නේ. මේ ලැබෙන හැම ප්‍රශ්නයක් උත්තරයක්ම අපි ප්‍රශ්නයක් කරගන්නවා. ඒ කියන්නේ ස්ථානෝචිත ප්‍රඥාව. ඒ කියන්නේ අපිට මුස්ලිම් මනස මොකක් මනසෝ කියන ඥානම තියෙන්න ඕන කියලා. ඒ ඥානම ඥානම තියෙන්න ඕන. ඒක නැති එකයි ප්‍රශ්න තියෙන්නේ. හැබෙන හැම උත්තරයක්ම ඔයගොල්ලෝ ප්‍රශ්න කරනවා. ඔයගොල්ලෝගේ ජීවිත කතාව අරගත්තොත් මට පෙන්න දෙහි රචනයේ තියෙන ෆුල් ස්ටොප් වගේ ඔයගොල්ලන්ට හම්බෙලා තියෙන හැම ලාභයක්ම ඔයගොල්ලෝ නොම ගැවලා තියෙනවා. ඒ කියන්නේ හතර මිතර දෙන්න අඳුර ගන්න දන්නේ නැහැ. මහායාන බුද්ධ ආගමේ තියෙනවා ඇඳවිලා ගෙට මිනිස්සෙක් කෙනකොට හොරේ ඒ හොරා පුතා කියලා අඳුනගත්තොත් මොකද වෙන්නේ කියලා. ඈ? හොරෙක් එන්නේ. අර මං හිතනවා මේ ගෙට ඉන්නේ පුතා කියලා. මොකද වෙන්නේ? හොරාට දොස් කියන්න බෑනේ දැන්. ඒ නිසා අපි ළඟට එන හැම හිතුරෙක්ම අපි මිතුරෙක් විදිහට අඳුරගෙන තියෙනවා. හැම මිතුරෙක්ම හතුරෙක් විදිහට අඳුරගෙන තියෙනවා. ඒ නිසා අපිට ප්‍රතිඵල දෙන එක තමයි අපිට ලැබෙන දඬුවම දැන්. මොකද එනේ එන උත්තරේ ප්‍රශ්නයක් කරගන්න. මේක මනුස්ස වංශයේ තියෙන වංචනික ධර්මයක්. විචිකිච්ඡා මුකේන පඤ්ඤා වංච පඤ්ඤා මුකේන විචිකිච්ඡා වංචයති මේ ප්‍රශ්න කරනවා කියලා ධර්ම විචේ ශ්‍රද්ධා කියලා කරන්නේ සැකයට පොහොර දාන. ශ්‍රද්ධාව නැහැ. වෙන දෙයක් ඇත්තේ ගාලල්ලා ඔන්න යන් කියලා ගියාට ගියා මොකක් ප්‍රශ්නයක් නැහැ. දැන් මම භාවනා කරන කාලේ 77 78 79 මේ මහන්න කවුරක්වත්ම හිතේ නැහනේ. තොග බිස්නස් වලට යනවා වගේ සිල්ලර බිස්නස් කරගෙන ඉන්න කවුරක්වත් නැහැ. අම්බෙච්චාන ධම්මික අහමතු ගාඩ කියලා කියවනවා කියවනවා කියවනවා. මගේ ඉංග්‍රීසි උන්දාන්තර තේරෙන්නෙත් නැහැ. උන්වහන්සේට සිංහල තේරෙන්නේ නැහැ හොඳ වෙලාවට. ඉකිනාව කමන්නේ කමන්නේ කමන්නේ. කමන්නේ කමන්නේ කියන ඉතින් හැමදාම නඩු තීන්දුව ඉච්චරයි. එක්ක මම දැන් එක මං කියූප එක තේරිලා නැහැ. ඒ ඉතින් මොනවද වෙන අහන්න කෙනෙක් නැහැ. කවුද භාවනා කරන කෙනෙක් පලාතක නැහැ. හැබැයි ඒසන්ති කියලා තුන බහන සම්බන්ධ කරලා කරන්න යනවනම් ඕනම වෙලාවක මම ඉසලා කියලා තියෙන එනවනම් කියලා වරෙන් ඕස්ට්‍රේලියානු හැමෝම මම මට එහෙම කරන්න බෑ මට ඌව කරගෙන ඉන්න බෑ මට හැමලා එනවා හිටියොත් මම වැඩ ගන්න නැත්තම් යනවා භාවනා සම්බන්ධ වෙනවා ඕන වෙලාවක වරෙන් මොකද නෑ කවුරුත් නෑ ඌව කියලා දෙන්න අපිට ඔය ඕන විශේෂඥ කොහෙදාගේ සල්ලි වලට මේ සබ්ජෙක්ට් එකට නෑ ඉතින් අපි ළඟ ගොඩාක් අර බෆර් කැප බෆරින් සෝන් එකක් බෆර් එකක් කියන්නේ සද්ධාව වැරදුනක් ප්‍රශ්නයක් නෑ ඉතින් මොකද්ද කිව්වේ කියලා ගියොත් ඒකම උත්තරයක් කරනවා භාවනාවේ දියුණුව Tamanටම තේරෙනවා නේද? කල් යනකොට තේරෙනවා ඉස්සෙල්ලා පේන ප්‍රශ්නයක් විදියට. මොකද අපි බලන්නේ ආත්ම සංඥාවෙන්නේ ආත්ම සංඥාට බාධාවක් නෙන්නේ. මාන්නයට බාධාවක් නෙන්නේ. තෘෂ්ණාවට බාධායි. ඒක එතකොට තමයි අපිට පේන්නේ කූඩල්ලට ලුණු ගැහුවා වගේ. නමුත් මේක දැනගන්නකොට මේක නැත්තම් තෘෂ්ණාව නෙන්නේ. දැන් එන්නේ තෘෂ්ණාවේ අනිත් පැත්තනේ. ඉතින් මේක බුදුහාම විරාගය කියලා නමක් දාලා තියෙනවා. කම්මැලිකම එන්නේ. නීරසකම එන්නේ. සැකය එන්නේ. බය එන්නේ. මේ ඔක්කොම භාවනායේ දියුණුවට පෙර ලකුණු. අවසාන ප්‍රශ්න දෙක ස්වාමීන් වහන්සේ මම හිතන්නේ අපේ කාලේ අවසන් පළවෙනි ඒක පළවෙනි ප්‍රශ්නයක් තියෙනවා ඒක ධානය සම්බන්ධ හතරවෙනි ධානය අටවෙනි ධානය ධාන අට අතර වෙනස මොකද්ද කියලා අහනවා would you kindly uh, kind enough to uh, tell us the difference between four jhanas and the eight jhanas? ඉතින් බබා පෙන්වන්න වට මම පෙන්වනවා එතකොට. ඔයගොල්ලන්ගේ භාවනා අධ්‍යක්ෂකම් කියන්නේ නැතුව මොනවද මේ කතා කරන්නේ? ඒවට කියන්නේ මූලධර්ම ප්‍රශ්න. එහෙම නැත්නම් gedara kana කරන gedara kana භාවනා කරන එකට මෙයා ඇවිල්ලා කමටහන් සුදු කරන්න හදනවා. කරන්න බෑනේ. තමන්ගේ අත්දැකීම දුන්න නම් ඔන්න මෛත්‍රිය අත්දැකීමත් එක්ක දල වශයෙන් කලබලක් කියත හැකියි නැත්නම් කියවන්න ඔය මේ විශේෂයෙන්ම දීගනිකායේ පළවෙනි පාටික වර්ගයේ කියවන්න ඔක්කොගෙම විස්තර লীලා තියෙනවා. ඔය මට්ටමේ භාවනා කරලා හම්බුනා නම් තමන්ගේ අත්දැකීම කියන්නේ ඒක අනුව අපිට පොඩ්ඩක් ගලපන්න පුළුවන්. එහෙම නැතුව වගේ ප්‍රශ්න ඕනේ තරම් අහන්න පුළුවන්. වගවීමක් නැහැ. මං කියන්නේ වග වෙන්න තමන්ට අර්ථයෙන් සපේලා උත්තර දෙන්න පුළුවන් ප්‍රශ්න විතරක් අහන්න උත්තර විතරන්න ගලපලා කියලා දෙන්න. නැත්නම් කියලා දෙන්න බෑ. මේ හතරවෙනි අතාවට මම කියන්නේ. අවසාන ප්‍රශ්න. අවසරයි ස්වාමීන් වහන්සේ. නිසරණ වනේ පැවිදි වීමට කෙනෙක් සපුරාලිය යුතු කරුණු මොනවාද? බෝවන්සේට බොහොමත් තියෙනවා. මිනිස්සෙක් වෙන්න ඕන. ෂුවර් බලනවා අපි ආවට පස්සේ මනුස්සෝෂි කියලා ප්‍රශ්නයක් අහනවා උනම්. අත්තත්. මනුස්සකම නැත්තම් මොනම දෙයක් කරන්න බෑ. ඒක දිනනනම් ඊට පස්සේ ඔය තෝරලා බෙල්ල මයිල් ගහලා හරිම කළා ගත හැකියි. නැත්තම් මොන කරන්නේ? ඒ නිසා පොඩ්ඩක් බලන්න කන්නඩියක් ඉස්සරහට ගිහලා මිනිස්සෙද්ද කියලා ඒක ප්‍රත්‍යක්ෂණය කරගන්න බැරි නම් ඉතින් සෝරි. ඒ මිනිස්සෙක් වෙන්න එපා ඒ. ඒක රැවුල පැහිලාද රැවුල අමුද ඒ ප්‍රශ්න නෑ. ඒක ප්‍රශ්න නෑ. ඉස්ලාම මිනිස්සෙක් වෙන්න ඕනේ මිනිස්සෙක් වුණොත් අපි ඇතුළට ගන්නවා ඊට පස්සේ තියෙන වෙනම ටිකක්. ඒක එච්චර සීරියස් නෑ. උපසම්පදා කරන්න ගියා උපසම්පදා මාණිකේ කෙලින්ම අහනවා. අනනෝසි අම මනුස්සෝසි ණය තිනවද මිනිස්සේද රාජබටේද සෙනග ඉස්සරහා තියලා අහන්නේ. ඒ මොකද ඒ දවස්වල නාගයෝ ඇවිල්ලා මිනිස්සුගේ ස්වරූපෙන් ඇවිල්ලා උපසම්පදාව ගන්නවලු. හොයන්නම බැරිලු මොන විදියකට වෙන ඌ කෑම කන වෙලාවේදී ණයෙක් වෙනවලු. බුදියා ගත්තට පස්සේ ණයෙක් වෙනවා. ඒ නිසා යා කියනවා මම මම හරීම මේ උදේකලාවට කැමති මං ඉන්න කුටියට කාටවත් එන්න දෙන්නේ නැහැ කියනවා. ඊළඟ කෑම කන්න වෙලාවේදී නායක විදිහට ගිලගෙන ගිලගෙන යන්නේ. බුදියා ගත්තාම නෑලු. හැබැයි එළියට පැතර පස්සේ මිනිස්සෙක්. මුචි අන්තිමට ඒක ලොකු බාධාවක් වෙලා ප්‍රශ්න අහනවා ඔබ ණයෙ ඔබ මිනිස්සෙක්ද කියලා අහනවා. මිනිස්සෝසි කියලා ප්‍රශ්නයක් අහනවා. ඒක මේක තියෙනවා උපසම්පදාවේදී මේ මේ පැවිද්දට එච්චර බලපාන්නේ නැහැ. උතු උපසම්පදා කරන අපේක්ෂකෙක් වශයෙන් ආවට පස්සේ පොඩ්ඩක් තට්ටු කරලා බලනවා මේ ඇත්තටම මිනිස්සුද කියලා. එහෙම තට්ටු වෙනවා දෙක තුනක් හැබැයි. ඈ? දැන් බොරු කිව්වොත් එයාට කොහොමද උපසම්පදාව පැවිද්දක් කියන බලාපොරොත්තු වෙන්න බෑනේ. කියන්නේ බොරු වීම පටන් අරගන්න තියෙන්නේ. එයා කොමිට් කරව ගන්න ඕනේ. උසාවියට ගිහලා කියන්නේ මම මේ කියන දේ සත්‍ය බවත් එකම සත්‍ය බවත් මොකද්ද වාක්‍යයක් තියෙන්නේ ඊට පස්සේ බොරු කියන්න පුළුවන් නමුත් ජූරියට අහුවෙනවනේ එයා කියවලා පටන් අරගෙන නිසා මනුස්සකම තමයි අපි ළඟ නැති එකම දේ එච්චරයි අනිත ඔක්කොම ගුණ ධර්ම තියෙනවා මනුස්සකම නැහැ ඇවිල්ලා බලන්නකෝ මනුස්සකම තියෙනවනේ ප්‍රොමිෂන් කරනවා ඒව මන්ට ප්‍රශ්න නෙවෙයිනේ මං කියන්නේ මෙහි අපි අපිට තියෙන ඉතින් ඇතුළට ගන්න එකට ඉතින් එන්නේ ඉස්සෙල්ලා ප්‍රශ්න ඕගොල්ලෝ විසඳගන්න මං කියන්නේ මම දාන බැරියර් එක first and foremost මිනිස්සෙක් නම් අපි ඊට පස්සේ ටික කරගන්න ඒ කියන්නේ අපිත් කියේ එහෙම දැන් මට ඒකට වෙන කෙනෙක් තීන්දුව කරන්න අයිතියක් නැහැ. මම යනකොටත් මට බලපෑම නීතියක තමයි තියෙන්නේ ලොකු සංහතය ඇඳපු නීතියක විතරයි තියෙන්නේ. කවුරක්වත් මම වැඩිපුර දාන්න යන්නේ නැහැ. මොකද ඊට පස්සේ මම අකුසල් කරගත්තා වෙනවනේ. මම එතෙන්ට ගිහිල්ලා එන කෙනෙක් වාරණය කරන එක ඒක අමනුස්සයිනේ. ඒක නෑ. නිසා එන්න ආවට පස්සේ ඊට ටික බලමු. කෙසේ නමුත් මම කියනවා මේ නිසන්වනේ නිවුස් ලෙටර් එකක් තියෙනවා. මෙතනින් දන්නේ නැත්නම් චන්නව අල්ලගන්න. ඒකේ ඔයාලක තියෙනවා නිසන් නිවුස් ලෙටර් කියනවා දැට. අනේ ඒක බලන්න. ඒකෙදී ඒ ඇසිය යුතු ප්‍රශ්න කරන දේ අපි පුළුවන් තරම් බලන්න හදන්නේ. මේ ගමනේ යන අයත් එක්ක ඒගොල්ලන්ගේ අපි තොරතුරු අරගෙන ඒගොල්ලන්ගේ අවශ්‍යතාවල් දැනගෙන අපි ඒකට කේට කරන්නත් හදන ගමන් ගොඩක් ඉගෙන ගන්න. පසුගිය අවුරුදු 3 විතර ඇතුළත නිවුස්ලෙටර් එක බැලුවොත් පුදුමාකාර දිනුවක් පෙන්වනවා. පුදුමාකාර ඕපන් එක දැන්. ඕනම කෙනෙකුට අලුත් අලුත් නීති දාන්න කතා කරන්නත් පුළුවන්. තියෙන එක ප්‍රශ්න කරන්නත් පුළුවන්. ඒ නිසා අපි යන්නේ transparency democracy division of labor. හැම එකම transparent. ඒකල කියන කාටද තියෙනවා ප්‍රශ්න මේක මීට වැඩි transparent කරන්න පුළුවන් කරන්න. මීට වැඩි division of labor මම කියනවා මේක reverse brain drain එකක් කියන්නේ ඔයගොල්ලෝ ඔක්කොම අපේ වස්තු. ලංකාවේ වස්තු. ඔයගොල්ලෝ කොහේ හිටියද? මම ඔයගොල්ලෝ අසීමිතව ටැප් කරනවා. ඔයගලගේ හැම හැකියාවක්ම හැම කීර්ති නාමයක්ම හැම උපයෝගයක්ම මම ගන්නවා. ගන්න විදිහට වැඩ කරනවා. ඊට පස්සේ division of labor බෙදා ගන්නවා කිව්වහම ඒක නෑ දැන් මේ අපේ පවුලේ කිසිම කෙනෙක්වත් ওই වැඩපිළිවෙලෙන් අයින් වෙලා නෑ. හැම සමාජිකයෙක්ම වැඩ ගන්නවා. ඉතින් ඒක නිසා මේක දැන් යන්නේ නිකන් grass root level එකේ පුදුම ලස්සන යෑමක් යනවා. නිසා කිසි කෙනෙක් හිතන්න එපා මම Nissan වණේට උදව් කරන්න බැරි කෙනෙක් නැත්තම් මට Nissan වණේ උදව් කරන්න බෑ කියලා එහෙම කන්නේ ඒ ඒ ඒ ට්‍රෙන්ඩ් එක ඒ ඒ ගැම්ම යන්න නිතරම නිවුස් ලෙටර් එකේ ඉන්න. එතකොට ඔයගොල්ලන්ට තේරෙයි. පැවිදිම වුණා නැති වුණත් පැවිද්දෙක් වගේ කරන සේවය ගන්නත් පුළුවන් සේවය කරන්න පුළුවන් සාසනෙට. දැන් අපි පැය භාගයක් විතර වගේ වැඩි ප්‍රයත්න ගන්න තියෙනවා. ඉන්ෂා අපි 3:45 වෙනකන් ඉමු. විනාඩි 15ක් පස්සට දානවා අපේ සක්මන් වෙලාව. ඊට 3:45 ඉඳලා 4:45 4:00 වෙනකන් පැය පැය තුන් කාලක් භාවනා පරියන්කේට. එහෙම කියනකොට තේරෙනවද? ඒ කියන්නේ ඉතුරු පැය භාගෙ ගිය එකේ භාගෙ දෙකට කඩලා සක්මණේ පැය භාගය කාලක් අඩු කරනවා ඉඳගෙන එකේ පැය කාලක් අඩු කරනවා. ඒ නිසා අපි 3:45ට නැවත රැස් වෙනවා පරියන්ක භාවනා සඳහා. හතරමාර වෙනකම් පරියන්ක භාවනා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ මතක් කිරීමත් එක්ක අපේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල නිමව සටහන් කරනවා. ශිරු දිනාටම තෙරුවන් සරණයි.